ඉමස්මින් භ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම් හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමේ ලෝක සමුදයංච පඤ්ඤාපේමේ ලෝක නිරෝධංච පඤ්ඤාපේමේ ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදංච පඤ්ඤා පිපේමි අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ විදත් ශ්‍රවණය කරන්ට ඒ නිසා මේ හැම දිනාම තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ දේශනාවේ ඊටමත් ගැඹුරු ස්වභාවයෙන් යුක්ත අරුත් තියෙනවා. විතර්කගත මනසකින් ශ්‍රවණය කළාම කලාට ඒ ධර්මයන්ගේ අර්ථය අපේ අපිට වැටහෙන්නේ නැහැ. ඒ නිසා සිත සංසුන් කරගෙන නොයෙක් නොයෙක් කර්මණු වල දුවන්නට නොදී බොහොම වුමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් සද්ධර්මයේ තියෙන වටපිටාවක් නොලැබුණු නිසා ඒ උතුම් සද්ධර්මය අවබෝධ කරගන්න අපිට බැරි වුණා. ඒ සද්ධර්මයේ අනවබෝධය නිසා අපි හැමදෙනාම අනවරාග්‍රෝ සංසාරික බොහෝ කාලයක් දුක් විඳා දුක් විඳාය. තාමේ දුක අපේ ජීවිත වලින් ගෙවිලා නැහැ. පින්වතුනි මොහොතකට බැලුවොත් අපේ ජීවිත විතරක් නෙමෙයි හැම තැනම ජීවත් වෙන මිනිස්සුયો ඒ විතරක් නෙමෙයි හැම සත්වයක්ම මේ කරන්නේ මොකක්ද කියලා නුවණින් මෙනෙහි කරලා බලුවොත් පින්වත්නි මේ හැම කෙනෙක්ම කරන එක දෙයක් තමයි දුක තමන්ගේ ජීවිතයෙන් අයින් කරගෙන සැප සැනසෙල්ල දෙක තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙන එක. නමුත් අවාසනාවන්ත කාරණාව බොහෝම දිනෙකට ජීවිතයේ මරණාසන්න මොහොත වෙනකොට ලැබිලා නැත්තේ ජීවිතයේ කාලය පුරාවටම හොයපු ඒ දෙයමයි. දුක අයින් කළා සැනසෙල්ල ලබා ගන්නයි මුළු ජීවිත කාලෙම උත්සාහවත් වෙන්නේ. නමුත් බොහෝම දෙනෙකුට නොලැබෙන්නේ ඒ ටික. ඔය ක්‍රියාව කලේ අපි මේ ජීවිතේ විතරක් එහෙම නෙමෙයි. සසර උපදින හැම ජීවිතයකම ජීවත් වෙනවා කියලා කලේ. ජීවත් වෙන්නේ මොකටද? දුක ගෙවා ගන්න දුක අයින් කර ගන්නට සැප සැනසීම සතුට ළඟා කර ගන්න. එතකොට මේ විදිහට දුක ගෙවා ගන්නට සැප සැනසීම අයින් කර ගන්නට උත්සාහවත් වෙන ලෝකයට හැමදාම ඉතුරු වුණේ දුකේ සෙවණැල්ල දුකේ ඡායාව විතරයි. පින්වතුනි හරියට මම මේට පෙරත් මතක් කරලා තියෙන පළඟැටියෝ ගැන පළඟැටියා වගේ කිසිම සතෙක් දුකට කැමති නැහැ දුක නැති කරගන්නයි කැමති නමුත් දුක නැති කරගන්න කියලා කරන දේ දුකක් වෙනවා කියලා ලෝකේ කවුරුවත් දන්නේ නැහැ පළඟැටිය ගැන මතක් කළේ මම පළඟැටිය දිහා බැලුවාම අපිට ගොඩාක් ගැඹුරට හිතන්න ඕනේ නෑ ඇස් මට්ටමට එයාගේ මෝඩකම තේරෙනවා පේනවා. පොල් තෙල් පහනක් වගේ පහනක් ගල්ලපු වෙලාවක පහනක් පත්තු වෙනකොට පළඟැටිය වගේ සත්තු මොකද කරන්නේ ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ පහන් ආලෝකයට හරි ප්‍රියයි හරි කැමති. ඉතින් දැන් මේ කැමති දේ ලැබුණේ නැතුව වුණාම මොකද වෙන්නේ? හිතේ හරි දුකක්. පහන් දැල්ල පැත්තක තියෙනවා Taman ඒ දිහා බලාගෙන හරි ලස්සනයි. ඒකට කැමති. දැන් කල්පනාව මොකද්ද මේක උරුම කරගන්න මොකද කැමති දේ ලස්සන දේ තමන්ගේ හිත සතුට වෙන දේ නොලැබුණොත් මොකද වෙන්නේ ඒක හිතේ වෙහෙසක් අපහසුවක් ඔන්න තමන්ගේ හිතේ තියෙන වෙහෙස හිතේ තියෙන අපහසුව නැති කරගණ්ඩයි ඒ සතා පහන් දැලට පයින්නේ දුකට හැම පයින්ව නෙමෙයි දුක් විඳින්න කැමැත්තට හැම පයින්ව නෙමෙයි තමන්ගේ හිතේ තියෙන දුක නැති කරගණ්ඩයි පහන් දැල්ලට පැන්නහම මොකද වෙන්නේ? දුක අර කතාවක් තියෙන කබලෙන් ලිපට වැටුණා වගේ කියන. කබලෙන් ලිපට වැටුණා වගේ හිතේ පොඩි දුකක් අපහසුයක් තියෙනවා ඒක නැති කරගන්න කියලා කරපු පිළියම කයට දැනෙන මට්ටමේ මහා දුකක් බවට පරිවර්තනය වෙනවා. විශාල දුකක් වෙනසක්. පිච්චෙනවා දුක එනවා. හැබැයි පණ තිබුණොත් පැත්තකට ගිහිල්ලා ආයතර පහන් දැල්ල දිහා බලාගෙන ඉන්න හොඳට. යමක්ද දුක යමකින්ද දුක ඒ දුකාව පහන් දැල්ලටම තණ්හා කරනවා. ඇයි ඒ දුක්ඛේ අඥාන. පිච්චිලා දුකාපු එක වෙනම එකක්, පෙනෙන පහන් දැල්ල වෙනම එකක් කියලා ඉතින් එයා හිතාගෙන ඉන්නේ. පෙනෙන දේ දුක දුක තමයි පේන්නේ කියලා නුවණක් නැහැ. පිනෙන පහන් දැල්ලෙන් දුක වෙන් කරගන්න දුකෙන් පහන් දැල්ල වෙන් කරගන්නත් පුළුවන් කියලා පුළුවන් කමක් නැහැ කියලා එයාට තේරෙන්නේ එයා හිතාගෙන ඉන්නේ පේන්නේ පහන් දැල්ල පහන් දැල්ල හරි ලස්සනයි. පිට කියලා පිටුණා නම් දුක ආවනම් ඒක වෙන දෙයක් කියලා හිතන්නේ. පෙනෙන දේ දුකයි කියලා නුවණ නැති හින්දා මොකද කරන්නේ? ආපහු පෙනෙන දේ ගන්න පයින්නවා. ආයෙත් පිච්චිලා දුක එනවා. මැරෙනකම්ම කරන්නේ දුකම විඳින්න දුකටම තණ්හා කරනවා. ඒත් ඒ සතා මෝඩය කියලා ඒ සතා දන්නේ ඒ සතා හිතන්නේ පිච්චෙන එක ඇත්ත දුක අපිට ඇත්ත ඒක වෙනම එකක්. නමුත් තමන් කැමති ඉච්ච පහන් දැල්ල වෙනම එකක් කියලා හිතන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙදිම දැක්කා මේ මුළු ලෝකයම හරියට පළඟැටි වගේ කියලා. මේ මුළු ලෝකෙටම තියෙන දුක්ඛය අඥානං. දුක ගැන දන්නේ නැහැ. පළඟැටි ඈත ඉඳලා පහන් දැල්ලා දකින වගේ ඇහැට පෙනෙන කනට ඇහෙන නාසයට ගඳ සුවඳ දැනෙන දිවට රස දැනෙන කයට ස්පර්ශ දැනෙන අරමුණු දිහා අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. එතකොට ඒ දේවල් ගන්නවා කියලා ගියාම අපිට චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස කියලා මේ ස්පර්ශයක් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ස්පර්ශය කියන්නේ හරියට හැම නැති එළදෙනක් වගේ කියලා. හැම නැති එළදෙනක් වතුරකට බැස්සත් වතුරෙන් මාළු කොටන. දුකටපත් වෙනවා. ගහකට කණුවකට ටැඹකට හේතු වුණොත් ඒ ගහේ කණුවේ ටැඹේ ඉන්න කුඹියාදී සත්තු කනවා. ඉතින් බිම නිදාගෙන හිටියු කඩි කුඹියාදී සත්තු කනවා. කිසිම දෙයකට හේතු වෙන්නේ නැතුව අහස ඇසුරු කරගෙන හිටියු කපුටු ගිජුලිහිනියෝ වගේ සත්තු කොටනවා. මේ සතා යම් යම් තැනකට හේතු වුණොත් ඒ ඒ තැනකින් දුකක් එනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකය දන්නේ නැහැ යම් ස්පර්ශයක් ඇති වුණොත් ඒක දුකක්මයි. ඇහැට ප්‍රියමනාප රූපයක් ගැටුනොත් ඒක නැති වෙනකොට ප්‍රිය විප්‍රයෝග දුක්ඛයටපත් වෙනවා. හම්බෙන අරමුණ දුක්සහගත එකක් වුණොත් අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයට අකමැති දේ ලැබීමේ දුකටපත් වෙනවා. ඇහැ නිසා අපේ ජීවිතයේට අකමැති දේ සමග එක්වීමේ දුක හෝ ප්‍රිය දෙයින් වෙන්වීමේ දුක කියන දුකම ලැබිලා තියෙනවා මිසක ඒට එහා දෙයක් ලැබිලා නැහැ. අපිට උපදින හැම වේදනාවක් දිහාම බැලුවාම කෙරවල වෙලා තියෙන ඒ වේදනාව අපේ ජීවිතේට දුකක් උරුම කළා. නමුත් ඒ දුක වෙනම එකක්, පෙනෙන දේ වෙනම එකක්, ඇහෙන දේ වෙනම එකක් කියලා අපි හිතන්නේ. පෙනෙන දෙයින් ජීවිතයේ දුක කියන එක අයින් කරන්න බෑ. දුකෙන් පෙනෙන දේ අයින් කරන්න බෑ කියලා අපි දන්නේ ඊට පස්සේ ඒ එක්ෂණිකව తాවකාලිකව විඳින සැප දුක් විතරක් නෙමෙයි මේ පෙනෙන හැන දේ විඳිමින් ඒවට නැඹුරු වෙලා ඉන්න තාක් සසර ඉපදීම ලැබීම මහලු පව මරණය කියන මේ දුක් ටික තමන්ව අත්නොහරිනවා මේ ටික තමන්ව අනුව පවතිනවා. එතකොට මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලට කියන්න තව නමක් තමයි මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා. ඒවට තව නමක් තමයි දුක. නමුත් අපි කවදාවත් ඒ ටික දන්නේ ඉතින් දුක්ඛී අඥානන් නිසා අපි මොකද කරන්නේ? අපි කැමති වෙච්ච ප්‍රියමනාප වෙච්ච රූප ශබ්ද ගන්ධ තියෙනවා. ඉතින් ඔය රූප, ඔය ශබ්ද, ගන්ධ තුලින් තමයි අපේ ජීවිතයට දුක එන්නේ. ඇහැට බලන රූප තියනවා. ඔය රූප ටිකෙන් තමයි ප්‍රිය විපයෝග දුක්ඛ, ප්‍රිය සංපයෝග දුක්ඛ එන්නේ. කනට ඇහෙන ශබ්ද තියෙනවා. ඕකෙන් තමයි මට නින්දා කළා, අපහාස කළා, බැන්නා කියලා අප්‍රියං හා එක්වීමේ දුක තමන්ගේ ප්‍රීති ගෝසාවන් නැති වෙනකොට ප්‍රිය විපයෝග දුක්ඛය වගේ දුක්ඛයන් එන්නේ. ඉතින් අපිට හිතෙන්නේ නැහැ අපිට පේන්නේ අපි මේ රූප ශබ්ද ගන්ධ කියලා මේවට කැමති වෙනවා කියන දුකට කැමති වෙනවා නේද කියලා දුක කියන එක මේ අරමුණු වලින් වෙන් කරන්න බෑ අරමුණු දුක් වලින් වෙන් කරන්න බෑ කියලා අපි දන්නේ. ඒ නිසා පළඟැටිය වගේ යමකින්ද දුක යමකින්ද දුක එන්නේ ඒ දුකම යථාර්ථ වශයෙන් ගත්තම මේ දුකම හොයනවා අපේ දුකටම තණ්හා කරනවා ස්පර්ශ ආයතන 6ට හම්බ වෙච්ච අරමුණු තුලයි අපි හැම දිනාගේම ජීවිතවල යම් තාක් හිතන්න පුළුවන් යම් තාක් දුක් දුන්නස් තියෙනවා නම් යම් තාක් ප්‍රභේදගත දුක්ඛයක් තියෙනවා මේ ස්පර්ශ ආයතන 6 එන අරමුණු තුලයි අපි ආපහු හැම දිනම හොයන්නේ කැමති වෙන්නේ මොකටද ওই ස්පර්ශ ආයතන හය අරමුණුමයි. පණ ගැටියට දුක ආවේ පහනෙන් ආපහු එයා කැමති වෙන්නේ පහනට. එතකොට දුක්කම විඳිමින් දුකටම තණ්හා කරන අපේ ජීවිතය දිහා දැකලා අනේ මේ ලෝකය බොහොම අසරණයි අහිංසකයි දුක නැති කරන හැටි දන්නේ දුක නැති කරගන්න කියන අදහසින් දුක වැඩි වෙන දුක ඇති වෙන විදිහටයි කටයුතු කරන්නේ අර පළඟටිය වගේ මේ ලෝකේට සැබවින්ම දුක නැති කරගන්න මාවත කියලා දෙන්න ඕන කියන කරුණා අදහසින්මයි බෝසත් කාලේ ඉඳලා පෙරම් කිරුවේ පුරල සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවු වෙන මුකුත්ම කලේ නැහැ අපිට තියෙන ප්‍රශ්න ටිකට උත්තර හෙව්වේ ඇත්තටම දුක කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා දුක කියන්නේ මොකද්ද කියනකොට ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා කියලා වචන ටිකක් එහෙම නෙමෙයි. ඒ ඉපදීම ලෙඩවීම මහලු භවෙන් යුක්ත ධර්මතා මොනවද ඒව ඔක්කොම දුක කියලා දැක්කා. දුකට හේතුව මොකද්ද? ඒ ධර්මතාවය නැවත පුන පුනා හොයමින් ಗುಣಗುණා ප්‍රාර්ථනා කරමින් පවතින මානසික මට්ටම තණ්හාවයි කියලා දැක්කා. අවබෝධ කරගත්තා. දුක ප්‍රාර්ථනා කරන දුක හොයන තණ්හාව නැති වුණොත් දුක උපද්දවා ගන්නෙ නෑ කියලා දැක්කා. දැකලා මෙන්න මේ ක්‍රමයට කටයුතු කළොත් නම් දුක ඇති කරන හේතුව නැති කළා දුක නිරුද්ධ කරන්න පුළුවන් කියන කාරණාවත් හොයාගත්තා. දුක දුක ඇති වෙන හේතුව ඒ හේතුව නැති කිරීම දුක නිරුද්ධ වෙන හැටිත් ඒකට යන ප්‍රතිපදාවක් බුදුචන් වහන්සේ පවාගෙන ලෝකෙට දේශනා කරනවා. නමුත් දේශනා කළාට ඒ අතරින් බොහෝම ටික දෙනයි බුදුරජාණන් වහන්සේගේ වචනය හරියට හොයලා උත්සාහවත් ජීවිතයට එකතු කරගන්න උත්සාහවත් වෙන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ ධහම වෙන එකක්, භාවනා වෙන එකක්, බුදුරජාණන්සේගේ දේශනා වෙන එකක්. අපේ ජීවිතයේ තියෙන පෞද්ගලික ප්‍රශ්න ගැටලු ටික වෙන එකක් කියලා හිතන්නේ. ඒ හින්දා අපි වෙනම පැත්තක ඉඳන් අපි ණයතුරුස් වලින් බේරෙන්න කොහොමද දරුවෝ ඉස්කෝලේ යවන්න උගන ගන්න කොහොමද ඕවට වෙනම උත්තර ටිකක් හොයනවා ඊට පස්සේ බණ දහන් ටික වෙනම ජීවිතේ පැත්තකින් කොනකින් එල්ලගෙන තියෙනවා නමුත් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙන මේ සත්‍යයන්ට ඇතිවෙන මේ ප්‍රශ්න ටිකටමයි මේ උත්තර හෙව්වේ. ඉතින් කෙනෙකුට පුළුවන් නම් ආරම්භයේදී පටන් ගැනීමදී අපිට මේක පේන්නේ නැහැ. නමුත් මේ දුක් කරදර කම් කටළු මැද්දේ හරියි. මේ දහම යෙදෙන්න විශ්වාසයක් තබලා හොඳට දහම අහලා ඒක සිතේ ධාරණය කරගෙන ඒ කියන විදිහට පිළිපදින්න පුළුවන් නම් මරණයෙන් පස්සේ නෙමෙයි ඕගොල්ලන්ගේ මේ ජීවිතයේ තියෙන මේ ප්‍රශ්න ටිකමයි විසඳෙන්නේ. මේ ජීවිතයේ තියෙන මේ ගැටලු ටිකමයි විසඳෙන්නේ. ආයි මරණයෙන් පස්සේ දුක්ඛ නිරෝධයකට බණ කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. මේ ජීවිතේ මේ දැන් ඒ කියන්නේ ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් ගැන විශ්වාස තියන්න පුළුවන්ද? එහෙම එකක් අපිට ඕනේද? කවුද දන්නේ ඔක ලැබෙයිද නැද්ද කියලා? නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් ගැන නෙමෙයි. එහෙම විමුක්තියක් නම් අපවත් විශ්වාස කරන්නේ. එහෙම වුණොත් මේ ශාසනයයි බහැර ශාසනිකයි අතර වෙනසක් තියෙයිද? නෑ හැමෝම කියනවානේ මරණයෙන් පස්සේ ආවල්තනට යනවා ගියාම ඕගොල්ලන්ට සැනසෙල්ල ලැබෙනවා. හැබැයි ඉන්න වෙලාවේදී දුක් විඳින්න වෙනවා. ඉතින් මේ ශාසනය එහෙම නැහැ. දුක තියෙන වෙලාවේ දුක නැති කරන්න පුළුවන්. දුක් විඳින කෙනාට දුකෙන් මිදීම ඕනේ. ඒ නිසා මේ ආර්ය ශ්‍රැංග මාර්ගික සම්දික්කෝ මෙලොවම විපාක දෙන. අකාලිකෝ කල් නොයවා විපාක දෙන. ඒ පස්සිකෝ මෙහෙ එන්න ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් වගේ ಗುಣ ටිකකින් යුක්ත ධර්මයක්. ඉතින් ඒ ගැන විශ්වාසය තබාගෙන අනන්ත සංසාරේ පටන් මේ දක්වාම හෙව්ව සැනසෙල්ල නොලැබුණත් අද දවසේ හෙව් මේ ධර්මය අවබෝධ නොතේ සැනසෙල්ල ලැබෙනවා කියන නෝන ඇති කරගෙන ඒ අපේ නිවීමේ අපේ මිදීම හදාගන්න උපායක් හැටියට හැමදෙනාම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. මම අද දවසේදී මේ පින්වතුන්ට ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සංයුත්ත නිකායේ පළවෙනි කාණ්ඩයේ තියෙන රෝහිතස සූත්‍රය. මේ සූත්‍රය මේට පෙරත් මම දේශනා කරලා තියෙනවා. හැබැයි ඒට වඩා ගොඩක් වෙනස් විදියකටයි අද මේ සූත්‍රය දේශනා කරන්නේ. එදා එක වැරදි අද එක හරි හින්දා නෙමෙයි. එකම ධර්මයකට අර්ථය නොයෙක් විදිය පෙන්වන්නට පුළුවන්. එදා මම දේශනා කරපු පරයය මටම තේරෙන ටික ගැඹුරු වැඩි කියලා. හැබැයි ඒක ටිකක් සරල කරලා තේරෙන විදිහට ජීවිතයට යොදා ගන්න පුළුවන් ක්‍රමයකට පින්වත් හොඳයි කියලා මට හිතුණා. එදා මම බොහෝ සෙයින් නාම ධර්මයන් මුල් කරගෙන ඒ රෝගිතස්ස සූත්‍රය දේශනා කළේ. ආධ්‍යාත්මික පැත්ත ගවේෂණය කරමින් නමුත් අද මම මේ සූත්‍ර දේශනා කරන්නේ ආධ්‍යාත්මික පැත්ත නිසා අපිට හම්බ වෙලා තියෙන ජීවත් වෙන බාහිර ලෝකය ගැන අවධානය ඇති වෙන විදිහට. ඒ නිසා මේ සූත්‍රය බොහොම හොඳින් ශ්‍රවණය කරන්න ඕගලන්ට ලොකු අර්ථයක් ලබා ගන්න පුළුවන් වෙයි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා දවසක රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් රාත්‍රියේ කාලේ ජේතවනාරාමේ බබළුවාගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේ ළඟට තථාගතයන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිටියා. එකත් පසක ඉන්නකොට දේවපුත්‍රෝ භගවන්තං ඒතදෝච ඒ දේවපුත්‍රයා භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශ කළා යත් නොකෝ බන්තේ න ඡායති න චියති න මියති න ඡවති න උපජ්ජති සක්ඛා නොකෝ සුබන්තේ ගමනේන ලෝකසන්තෝ අන්තකතෝ ඒ దేవතාව අහනවා වහන්ස භාගතුන් වහන්සේ යම් තැනකට ගියොත් නූපදීත ඒ වගේම මහලු බවටපත් නොවේයිද ඒ වගේම මැරෙන්නේ නැද්ද ඒ වගේම චුත වීමක් නැද්ද හට ගැනීමක් නැද්ද එතකොට ඉපදීමක් නැති මහලු බවක් නැති මරණයක් නැති චුත වීමක් නැති නැවත හට ගැනීමක් නැති ඒ ලෝකයේ කෙලවරකට පාගමනින් යන්න පුළුවන්ද යම් තැනකට ගියාම යම් ලෝකයේ කෙලවරකට කෙලවරකට ගියාම න ජායති න ජීයති න මියති න චවති න උපජ්ජති ඉපදීමක් නැති මහලු බවක් නැති මරණයක් නැති චුත වීමක් නැති හට ගැනීමක් නැති ලෝකයේ කෙලවරට ලෝකස අන්ත අන්තෝ ඛාතෝ එතකොට ලෝකේ කෙලවරක් කරන්නට පුළුවන්ද කියලා අහනවා එතකොට පාගමනෙන් ගිහිල්ලා ලෝකේ කෙලවරක් කරන්න පුළුවන්ද පාගමෙන් ලෝකේ කෙලවරකට යන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගේ මේ රෝහිතස කියන දෙවියා කිව්වා. ඒ වෙලාවේදී යත්කෝ ආවසෝ නොජායති නජීයති නමීයති නචවති නෝපජ්ජති නාහන්තං ගමනේන ලෝකසාන්තං ඥාතියෝ දත්තබ්බෝ ගත්තේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවත්නි රෝහිතස්සේනි යම් තැනක නූපදීද යම් තැනක මහලු නොවේද නොනරේද චුත නොවේද හට නොගනේද එබඳු ලෝකයේ කෙලවරකට පාගමනෙන් යා හැකි පාගමනෙන් ගිහිල්ලා එබඳු ලෝකයේ කෙලවරක් දත හැකි පැමිණිය හැකි කියලා මම නොකියමි. එහෙම පුළුවන් කමක් නැහැ. දෙවිය ඇහුවා ඉපදීම මරණය මාළු බව නැති ලෝකයේ කෙලවරකට පාගමන යන්න පුළුවන්ද ඒක ඒ කෙලවර දැනගන්න පාගමන ගිහිල්ලා දැනගන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට පාගමනින් යන්න පුළුවන් ගිහිල්ලා දැනගන්න පුළුවන් කියලා මම කියන්නේ. එහෙම බෑ. එහෙම කිව්වහම මේ රෝහිතස කියන දෙවියා කියනවා භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ අද්භූතයි වහන්ස යම් භාග්‍යතුන් වහන්සේ මෙහෙම වචනයක් කියනවා නම් පැවැත්නි යම් තැනක නූපදීද නොදිරාද නොමියේද චුත නොවේද හට නොගනීද ඒ ලෝකයේ කෙලවර පාගමනින් දත හැකිය දැක්ක හැකිය පැමිණිය හැකියයි මම නොකියමි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවීම වදාරන ලදී. ඒ භවිතස්ස කියනවා ඒකාන්තෙන් අද්භූතයි ඒකාන්තෙන් ආශ්චර්යයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඇරත්නි රෝහිතස්සේනි පාගමනින් යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ඒ ලෝකේ කොළවරට පාගමනින් යන්න පුළුවන් හෝ ඒක දැනගන්න හෝ දැකගන්න හෝ බෑ කියලා යම් වචනයක් කියයි නම් මෙන්න මේ කියමන ඒකාන්තෙන් අද්භූතයි ආශ්චර්යයි. භාගතුන් වහන්සේ මම පෙර වූවක් කියමි. දැන් මේ රෝහිතස දෙවියා කියන මම පෙර සිද්ධියක් කියන්නම්. ඒ මම බෝජ පුත්‍ර වූ එර්දී ඇති අහසින් යන රෝහිතස නම් තවසේ මේට පෙර එයා රෝහිතස්ස කියලා අහසින් යන්න පුළුවන් හෘදේ තියෙන රෝහිතස්ස කියලා තාපසයෙක් වෙලා හිටියා. වහන්සේ ඒ මට මනාව පුරුදු පුහුණු කළ දුනුආයෝ කරන පුරුදු පුහුණු කළ ශිල්ප ඇති දුනුආය සැහැල්ලු ඊතලයකින් සැහැල්ලු ඊතලයකින් විද්දොත් ඒ ඊතලයේ වේගයට බඳු වේගයකින් මට යන්න පුළුවන්කම තිබුණා. ඒ මට මොහොතේ පෙරදිග යුරේ ඉඳලා පැසුළු දිග කියන්නේ මොහොතේ නැගෙනහිර කෙළවර ඉඳලා බටහිර කෙළවරට පාගමනින් ඒ කියන්නේ එක අඩියක් මොහොතේ නැගෙනහිර ඒ උරේ තියෙන ඊගා වඩිය බටහිර උරේ තියන්න බලන් පුළුවන්කම තිබුණා. ඒ මොහොත තරණය කරන්න එක අඩියයි තියන්න ඕනේ. එතකොට ඒ තරම් එර්ධියක් මට තිබුණා. මහා සමුද්‍රයට කොච්චර පළලද ඒ මොහොතේ මෙහා කෙරවල ඉඳලා එහා කෙරවලට අඩිය තියන්න එක අඩියක් මේ කෙරවල තියලා එහා අඩිය ඒකව කෙරවල තියන්න පුළුවන්. එච්චර එර්ධිපලයක් තිබුණා. ඒ මට ආ නිබඳු ආසාවක් උපනා. නිබඳු ආසාවක් උපන්න. මොකද්ද? යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හටකණේම නැති ලෝකේ කෙලවරකට යන්න ඕනේ කියලා අදහසක් උපන්න. එහෙම ගියා. ඒ මම මෙබඳු ද්‍රවයෙන් යුක්ත වූයෙන් මෙබඳු පදවීතිහාරයෙන් යුක්ත වූයෙන් සියවතක් ආයත්තෙන් සියවතක් ජීවත් වෙන සුළු වූයෙන් කන බොන බුදින රස විඳින වේලාවන් හැර මල මුත්‍ර පහ කරන වේලාවන් හැර නිදන විදාහරණ වේලාවන් හැර සියවසක් ගමන් කොට ලෝ කෙලවරකට නොපෙනෙන අතරමඟදීම කලුටි කරමි. එහෙම යන්න ගිහිල්ලා එයා මොකද කරන්නේ? කන බොන වෙලාවක් වැසිකිලි කැසිකිලි කරන වෙලාවක් දස් සැතපෙන වෙලාවක් හැර අනිත් හැම වෙලාවකම ගමන් කරලා අච්චර වේගෙන් අවුරුදු 100ක් ගමන් කරලත් නමුත් ලෝකේ කෙලවරක් කරගන්න බැරුව අතරමඟදීම කලුරිය කළා. ඉතින් ඒ නිසා මෙයාට අත්දැකීමක් තියෙන හින්දා තමයි මෙයා අద్భుත යාස්ත්‍යයයි බුදුරජාන් වහන්සේ කියනවනම් පාගමනින් ලෝකේ කෙලවරකට ගිහිලා දුක් කෙලවර කරන්න බෑ කියලා ඒක මොනතරම් ඇත්තද කියලා මෙයා අර ප්‍රීතිගෝසා කළේ මොකද මෙයාට අත්දැකීමක් තියෙනවා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තින් ආශ්චර්යයක් අද්භූතයක් ලෝකේ පාගමෙන් ලෝකේ කෙලවරකට ගිහිල්ලා ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට යන්න පුළුවන් දැනගන්න පුළුවන් දකින්න පුළුවන් පාගමනෙන් ගිහිල්ලා කියලා මම කියන්නේ කියන මේ වචනේ බොහොම ආශ්චර්ය අద్భుතයි කියලා මෙයා අපෝ කිව්වා. ඒ වෙලාවේදී භාගතුනාස දේශනා කරනවා ඇවැත්නි මම ලෝකයේ කෙලවරකට නොපැමිණ දුක් කෙලවර කිරීමක්ද නොකියමි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් ලෝකයේ කෙලවරකට ගිහිල්ලා මිසක ලෝකයේ කෙලවරකට නොගොස් කවදාව දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ. යලිතු මම සංඥා සහිත මනස සහිත බම්බයක් පමණ වූ මේ සිරුරෙහිම ලෝකයක් ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදාවක් පනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කිරීමකුත් කියන්නේ හැබැයි සංඥා සහිත මනස සහිත මේ බඹයක් පමණ ශරීරය තුලම ලෝකයක් ලෝක ඇතිවීමත් ලෝක නැතිවීමත් නැති කරන ප්‍රතිපදාවක් පනවමින් කියලා බුදුරජාණන් වහන්සේ පැනෙවුවා. කිසි කලක පාගමනින් ගිහිල්ලා ලෝකයේ කෙලවරකට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ලෝ කෙලවරකට නොපැමිණ දුකෙන් මිදීමකුත් නැහැ කියලා දේශනා කළා. එතකොට යම් කිසි කෙනෙක් මේ ලෝකයේ කෙලවරකට ගියොත් එහෙම්ම ලෝ දන්නා වූ මහ නුවණැති ලෝ කෙලවරට ගිය වැස නිම වූ බඹසර ඇති සියලු පව් සිඳලු ඒ පුද්ගල තෙමේ ලෝක කෙලවර දෙන මිලෝදීම පරලෝන උපතයි එතකොට රහතන් වහන්සේගේ ಗುಣ ටිකක් කියනවා යම් කෙනෙක් ලෝකෙ කෙලවරට ගියාම භ්‍රමචර්යාව රස නිම වුණා මේ ලෝකයේම ලෝකෙ කෙලවරට ගිහිල්ලා ඉබඳු කෙනා පරලෝවක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා රහතන් වහන්සේ නමකගේ මනසේ ස්වභාවය පෙන්වනවා. එතකොට මම මේ සූත්‍රය මතක් කළේ රෝහිතස්ස කියන දෙවියා භාග්‍යවතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ ඉන්න කාලෙදී රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ඇහුවා යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට පාගමනින් ගිහිල්ලා ඒ කෙලවර දකින්න හෝ දැනගන්න හෝ යන්න පුළුවන්ද කියලා. භාගතුන් වහන්සේ දේශනා කරන රෝහිතසමම කිසි වෙලාවක යම් තැනක ඉපදීම මාරුව මරණය චතු වීම හට ගැනීම නැති. ඒ ලෝකයේ කෙලවරකට පාගමනින් ගිහිල්ලා දැක්ක හැකි දැනගත්ත හැකි ගිය හැකි කියලා කියන්නේ. එපාර රෝහිතස කියන දිව්‍ය කිව්ව එක ඒකාන්තෙන් ආචාර්යයි ආද්භූතයි භාගතුන් වහන්සේ කියන කතාව මම මේිට පෙර රෝහිතස්ස කියලා දෙවියෙක් හිටියා. එතකොට ඉතා සියුම් ඊතල වේගයකටත් වඩා වේගයක් මට තිබුණා ඊතලයේ දිගාම යන වේගයටත් වඩා වේගයක්. ඒ මට මොහොතේ මෙහා කෙරවලේ කාඩියක් තිබලා ඊගා වඩා යහ කෙරවලේ තියන්න පුළුවන් තරම් ජවේගයක් තිබුණා. ඒ මම පා ගමනේ ගියා ලෝකේ කෙලවරක් හොයන්න කියලා කන බොන වෙලාවල් වැසිකිලි කැසිකිලි කරන වෙලාවල් ටිකක් නිදා ගන්න වෙලාවල් හැරෙන්න පා එබඳු ජවයෙන් මෙබඳු පදවීති හරින් අඩි තැබීමෙන් යුක්ත වූ මම අවුරුදු 100ක් පුරාවටම ගියා කෙලවරක් වයන්ට ඒ මම ලෝකේ කෙලවරක් කරගන්න බැරුවම අතරමඟදීම කලුරිය කළා ඒ හින්දා භාගතුන් වහන්සේ ලෝකේ කෙලවරකට පාගමනේ යන්න බැහැ කියලා කියන මේ කතාව ඒකාන්තයෙන් අద్భుතයි ආශ්චර්යයක සැබවින්ම කියන්නක් කියලා රවිතස්ස දිව්‍යා ඒක අනුමෝදන් වුණා පිළිගත්තා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නමුත් රෝහිතස්ස ලෝකයේ කෙලවරකට නොගොස් කවදාවත් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි පාගමණයෙන් ගිහිල්ලා ලෝකයේ කෙලවරක් කරන්න බෑ. නමුත් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ ලෝකයේ කෙලවරකට නොගොස්. ලෝකයේ කෙලවර සංඥා සහිත මනස සහිත මේ අපේ බම්බයක් වුණ ශරීරයෙන් හැබැයි මොන ලෝකයක් පනවන්නේ. ලෝකේ ඇතිවීමත් පනවන්නේ ලෝකේ නැතිවීමත් පමණ පනවන්නේ ලෝකේ නැති කරන ප්‍රතිපදාවත් පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයේත් ලෝකයේ ඇතිවීමත් ලෝකේ නැතිවීමත් නැති කරන ප්‍රතිපදාවත් පනවන්නේ කියලා කියනවා එතකොට ලෝකයේ කෙලවරට ගියා වෙන්නේ මොකක්ද යම්කිසි කෙනෙකුට සංඥා සහිත මනස සහිත මේ බඹයක් පමණ ශරීරය තුලින්ම ලෝකෙ දකින්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ දැක්ම කෙනෙකුට තියෙනවා නම් එයා ලෝකෙ කෙලවරට ගිය කෙනෙක්. ඒ කියන්නේ ලෝකය කියන එක මේ බඹයක් පමණ ශරීරයෙන්ම දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට බඹයක් පොන්න ශරීරයෙන් ලෝකේ දකින්නවා කියලා කිව්වේ ලෝකේ කෙලවර කියලා හම්බෙන්නේ මොකද්ද? ඇහැ ලෝකේ කෙලවර, රූපේ ලෝකේ කෙලවර, චක්කු විඥානේ, කන ලෝකේ කෙලවර, ශබ්දේ ලෝකේ කෙලවර, සෝත විඥානේ ලෝකේ කෙලවර. මෙන්න මේ ටික තමයි ලෝකේ කෙලවර. එතකොට කොහොමද ලෝකේ කෙලවර අපි බඹයක් පොන්න ශරීරයෙන් දකින්නේ? දැන් අපිට ඇහැනම් බම්බයක් වුණ ශරීරයට අයිති කියලා හිතෙනවා. හිතත් බම්බයක් වුණ ශරීරයට අයිති කියලා හිතෙනවා පේනවා. නේ? ඇහැට පෙනෙන රූප කොහොමද බම්බයක් වුණ ශරීරයට අයිති වෙන්නේ? දැන් දැක්කනේ ලෝකය කියන එක බම්බයක් වුණ ශරීරයෙන් දකින්න ඕනේ කියලා. නේද? එතකොට කන නම් ඔන්න බම්බයක් වුණ ශරීරයට අයිති. සෝත විඥානයත් බම්බයක් වුණ ශරීරයට අයිති. සද්දේ කොහොමද බඹයක් වුණ ශරීරයට අයිති වෙන්නේ? හරියට මේ ඔක්කොම ටික බඹයක් වුණ ශරීරයට අයිති කියලා දැක්කොත් ඒ ලෝකේ හට ගැනීමත් බඹයක් වුණ ශරීරයට අයිති කියලා දැක්කොත් තමයි ඒ හේතුව නැති කළොත් මේ බඹයක් වුණ ශරීරය තුල තියෙන ලෝක නිරෝධය දැක්කොත් මෙන්න මෙයා ලෝකෙ කෙලවට ගිය කෙනා වෙනවා අපි පොඩ්ඩක් බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට කෙටියෙන් ගත්තාම ඇහැ ලෝක කෙලවරයි රූප ලෝක කෙලවරයි කන ලෝක කෙලවරයි ශබ්ද ලෝක කෙලවරයි කියන එක අයිති වෙන්නේ. මෙන්න මේකයි ඒ කාරණාවේ අර්ථය. අපි මෙහෙම කිව්වොත් අපි සත්‍ය පුද්ගලය තමන් කියලා කතා කරන මේ ජීවිතය දිහා බලනද මෙතන ප්‍රධාන වශයෙන් තියනවා රූප ධර්මය සහ නාම ධර්මය කියලා දෙකක්. එතකොට මව්පියන්ගේ ලේ ධාතුව නිසා කන බොන ආහාරය නිසා මේ රූපය හැදිලා තියෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන්ගෙන් පැමිණි සිත නැත්තම් විඥානය. එතකොට මේ සිත නැත්තම් විඥානය අපි හිතාගෙන ඉන්න මේ ස්ත්‍රී පුරුෂ ස්වභාවයෙන් හඳුනන්න පුළුවන් සුදු සුදු කළු උස මහත් රූපයක් ඇසුරු කරගෙන නෙමෙයි මේ හිත පවතින්නේ. මේ හිත පවතින්නේ කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායුකන සතර මහා ධාතු ඇසුරු කරගෙන මහා භූත රූපය ඇසුරු කරගෙනයි මේ හිත පවතින්නේ. එතකොට කනබුන ආහාරයෙන් හැදුණු ඒ මහ භූත රූපය ඇසුරු කරගෙන පවතින මේ සිතේ තියෙන gati ටිකට කපි ටිකට මහ භූත රූපයම හැඩවිලා තමයි ප්‍රසාද ටිකක් හැදිලා තියෙනවා මහ භූත රූපේම ඔපයක් හැදිලා තියෙනවා සිතේ තියෙන gati ටිකට. ඒ නිසා තමයි ඒ සිතේ තියෙන gati ටික නිසා තමයි මේ සුදුයි කළුයි උසයි මහතයි ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා කියන්න පුළුවන් gati ටික හැදිලා තියෙන මහ භූත ටිකෙන් विद्यमान හිතේ තියෙන gati ටික නිසා. ඔයගලන්ට ඒක තේරෙන මට්ටමට මම එදා කිව්වා මතක් කළා. අපි ඒක ඒකම පෙන්වන තීරණ ගතියට ඒ කියන්නේ මරිච්ච විඥානේ නිරුද්ධ වෙච්ච මලමිනියක ඕන ගිල මේ ශරීරය උබල බලන්න කියලා සම්පූර්ණ මේ ඉදිරින් තියෙන මේසේ උපනවා වගේ සම්පූර්ණ ගල් ගෙඩියක් වගේ සුට්ටක්වත් මෙහෙම එදෙන මට සිලුටු ගතියක් නැහැ එතකොට මහ භූත රූපේ මේ වගේ එබෙන මේකට කියනවා කාය මුදිතා රූපේ කියලා මෘදු බව කයේ මෘදු බව මේ කාය මුදිතා රූපය කියන එක කයේ මෘදු බව කියන එක හැදලා තියෙන හිත කය ඇතුළු කරගෙන පවතින හිත නිසා ඒ වගේ මරිච්ච මිනියක විඥානය නිරුද්ධ වෙච්ච රූපයක මේ අතපය නමන්න දිගරින්ට එහෙම බෑ මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ නමන්න පුළුවන් කම තියෙනවකට කියනවා කම්මඤ්ඤතා රූපේ කියලා. ඔය ටික පෙන්නේ ඔය වගේම මහ භූත රූපී ස්ත්‍රියක් කියලා පෙන්වන්න පුළුවන් පුරුෂයෙක් කියලා මේ රූපේ පෙන්වන්න පුළුවන් මේ ගති ටික මේ රූපී ස්ත්‍රිය පුරුෂයෙක් නෙමෙයි හිතේ තියෙන ගති ටිකට කනගුණ ආහාරය මෙහෙම හැදවත් වෙලා තියෙනවා හිතේ තියෙන කර්ම ගති ටිකටයි මේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද කියලා කනේ උපේ ඇහි උපේ ඇහැ කියන එක කන කියන එක නාසය කියන එක හැදිලා තියෙන්නේ හිතේ තියෙන gati ටික නිසායි. මෙහෙමම නැත්තම් අපි මම කියලා හිතන විදිහේ gedi පිටින් මිනිහෙක් මිනිස්සෙක් රූපයක් එහෙම කියනවා නෙමෙයි. සතර මහා ධාතු රූපේ මේ විදිහට උනේ හිතේ තියෙන gati ටික නිසා. එතකොට මේ ඇහැ හැදෙන්න කන්න බොන ආහාරයෙන් හැදුණු මෞපියන්ගේ ලේ ධාතුවේ මුලින් ආරම්භ වෙච්ච ඒ රූපේ රූප කලාප පෝෂණය විලා වැඩෙන්න හේතුන නැවත නැවත කන බොන ආහාරය. කන බොන ආහාරයෙන් රූපපැත්තට උදව් වෙනකොට ඒ කය ඇසුරු කරගෙන පවතින අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන් පැමිණ සිට ඒ ආහාරයෙන් හැදුණු රූපය ඇසුරු කරගෙන පවතිනකොට හිත මේ රූපේ බැඳිලා රූපේ හිතේ බැඳුනහම මේ දෙන්නගෙම ගති ටික නිසා උදව්වෙන් මේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද වගේ ප්‍රසාද ටික හැදිලා තියෙනවා. ඔන්න දැන් ඇහැ කන දිව නාසය ශරීරය කියලා ආධ්‍යාත්මික හේතු ටික ඔක්කොම ආයතන ටික හැදිලා තියෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු හතරෙන් හේතු හතරෙන් එතකොට මේක ගැඹුරු ඇති ටිකක් හිතන්න රූපෙට දෙමෝපියන්ට කවදාවත් ඇහැ කන දිවනාසය ශරීරයේ තියෙන රූප එහෙම් පිටින් දෙන්න බෑ එහෙම හදන්න පුළුවන්කම තියෙනම් දෙමව්පියන්ට කොයි අම්මා තාත්තද කැමති අතපය නැති ඇස් නැති දරුවෝ හදන්න. නමුත් එහෙම වෙන්නේ දෙමව්පියන්ට ඕන විදිහට හදන්න බෑ. ඇස් ඇතුව උපදින්න කන් ඇතුව උපදින්න අතපය ඇතුව උපදිනවා කියන ක්‍රමට මේ සිතේ තියෙන කර්මජ ගතිය සම්පූර්ණ බලපාලා තියෙනවා හිතේ කර්ම ගතිය තිබුණොත් තමයි මහ භූතයන්ගේ එහෙම රූපයක් හැදෙන්නේ සසරෙදි කරලා තියෙන අකුසල කර්මයක් අපිට ඇස් නොපෙනෙන්න ඕන කියලා හිතේ ඇහැ කියන චක්කු ඉන්ද්‍රිය නැත්තම් මහ භූතයන්ගේ මේ ප්‍රසාදේ නැහැ. මහ භූත රූපේ තියෙන අනිත් රූප ටික දෙන්න පුළුවන් හිතේ ඒ කර්ම ගතිය නැත්නම් මේ ප්‍රසාද රූපේ නැහැ. කන නැත්තම් අහන්න තියෙන හේතුව නැත්තම් අකුසල නම් කන නැහැ. අනිත් රූප ටික තියෙන්න පුළුවන්. එතකොට මේ විදිහට කර්ම ගති ටික කන බොන ආහාරය උදව් වල තමයි මේ ප්‍රසාද ටික ඇදිලා තියෙන්නේ. ඔන්න දැන් ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික ඇතුණාම ඔන්න දැන් බම්බයක් පමණ ශරීරය කියලා අපි පුද්ගලයේ සත්‍යය කියලා හිතන රූපය ඇතුණා. ඊට පස්සේ අපිට හිතෙන්නේ ඒ කර්මයට හැදිච්ච නැත්තම් අපි ගාව තියෙන ඇහෙන් බාහිර තියෙන රූප දකින්නවා කියලානේ. නමුත් ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත තමයි මේ ඇහෙන් බලනකොට බාහිර තියෙන්නේ අවකාශ ධාතුව අවුරාගෙන සියුම් සියුම් රූප කලාප. එහෙම තියෙන තැනක මේ ඇහිම් බලන කොටයි මේ විදිහේ හැඩ සටහනක් හැදිලා පෙනෙන්නේ. මේ කනෙන් අහන කොටයි ශබ්දය කියන රූපය හැදිලා අපිට පෙනෙන්නේ. එතකොට ඔකට මම අර උපමාවක් කිව්වා අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන බාහිර දිහා බැලුවා. ඕගලන්ට බාහිර රතු පාට රූපයක් පෙනෙනවා නම් බාහිර රූපයේ රතු පාටට පෙනෙන රතු පාට රූපය ඇති උනේ මොකක් හින්දාද කියලා අහුවොත් ඕගලන්ට කියන්න වෙන්නේ කණ්ණාඩිය කියලා නේ. නැතුව බාහිර රතු පාට වෙන්න හේතුවක් තිබුණාද? ඒ වගේ ඔගලන්ට මෙහෙම රූප පෙනෙනවා නම් ඒකට හේතුව කියන්න වෙන්නේ ඇහැ කියලා. ඇහැ නැත්තම් ඔගොල්ලෝ රූප දන්නේ අපිට හිතෙන්න පුළුවන් ඇහැ තියෙනවා ඇහැ නැහැ නමුත් රූප තියෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. දැන් දැන් මම කිව්වා ඇහැ නැත්තම් අපිට රූප ගැන අත්දැකීමක් නැහැ රූප පේන්නේ නැහැ. එතකොට අපිට හිතෙන්න පුළුවන් හරියි අපිට ඇහැ නැති හින්දා රූප පේන්නේ නමුත් රූප නැතුව නෙමෙයිනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් රූප නැතුව සියුම බැලුවොත් රූප නැතුව නෙවෙයිනේ කියලා හරි ඕගලන්ට තරක කරන රූපයක් ගැන අත්දැකීම ලැබිලා තියෙන්නම ඇරෙන් බලව රූපයක් කරා. එහෙම නැත්නම් ඕගලන්ට තරක කරන්නවත් අත්දැකීමක් නැහැ. එතකොට එක එකක් ඊගාව එක තමයි මේ බාහිර රූපයක් උපන්දන්න පුළුවන්කම තියෙන ඇහැට. මම ඔකට කියන්නේ වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් පේන්නේ මේ ඇහෙන් බලන නිසා. එතකොට මම අර තව උපමාවක් මතක් කළා. අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා පිළිකාවක් හැදිලා බෙහෙත් කළා මේ උගුරේ අර කරන්ට් එක අල්ලලා දැන් තුවාලේ හොඳයි. නමුත් ඒ බෙහෙත් කළාට පස්සේ මේ ඒ කරන්ට් එක ඇල්ලුවාම දැන් දිගේ තියෙන ස්නායු ඔක්කොම පිච්චිලා. රස දැනෙන්නේ නැහැ. ඉතින් ලුණු කෝප්පයක් බත් එකට වැක්කිරුවොත් ප්‍රශ්නයක් නැහැ. කොහොඹ කොළ සකෝණියක් කොටල බත් එකට දැම්මොත් ප්‍රශ්නයක් නැහැ. ඒකට මං කිව්වේ දැන් එකම කෑම අපි කනකොට අපිට රස දැනෙනවා. ඒ ස්වාමීන් රස දැනෙන්නේ නැහැ. දැන් බාහිර තියෙන රසය දැනෙනවා නම් අපි කාටද දැනෙන්න ඕනේ? දැන් බලන්න අර ස්වාමීන් වහන්සේ රස නිසා විඳින සැප දුක් විඳිනවද? නැහැ. ඒකට හේතුව මොකද්ද? දිව නැහැ. දිව කියන ඒ ප්‍රසාද ගතිය ඇතිවෙන්න තියෙන හේතු ටික නෑ අපි කිව්වේ මේ ස්නායු ටික නැති වෙනවා. එතකොට දැන් හොඳට බලන්න දිවේ ප්‍රසාදය නැති හින්දා නැත්තම් රස කියලා එකක් දැනනවද? දැන් ඒ ස්වාමීන් වහන්සේට සුදුසුද දිව මට නැහැ. නමුත් රස තියෙනවා කියලා තර්ක කරන්න පුළුවන්. Tamange තැනින් හැමදේලාම ලෝකෙමයි ඉන්නේ. අනිත් අයගේ රසය Tamanට දැනෙනවද? Tamanට රසයක් නැත්තම් සැප දුක් විඳින්නද? නෑ. එතකොට රස කියන එක Tamanට ඉපදිලායි පේන්නේ. තමයි ඒ කියන්නේ දිව නිසායි රස උපදලා පේන්නේ. යම් කලකදී අපිට පුළුවන්කම ලැබුණොත් ඇහැට පෙනෙන රූපය කියලා කියන්නේ වර්ණ සතහන් මාත්‍රයක් වර්ණ සතහන් කියලා කියනකොට අර මම කියන වතුරට වැටුනහම පෙනෙන ඡායා රූපයේ යම් බඳුද එබඳු මට්ටමේ රූපයක් විතරයි අපිට පෙනෙන්නේ දැන් වතුර වතුර භාජනයක් තියනකොට වතුර භාජනයට ළඟපාත තියෙන ගහක හරි ගොඩනැගිල්ලක හරි ඡායාවක් වැටලා තිබුණොත් ඒ ඡායාව අපිට බලන්න පුළුවන්. නමුත් අල්ලන්න බෑ. ඒ ඡායාව ඔසවලා ගත්ත හැකිද? බෑ. හැබැයි ඔසවලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙයි. ඒ තමයි වතුර භාජනෙත් එක්කම. කවදාවත් එතකොට අපි ඔසවලා තියෙන්නේ ඡායාව පතිත වෙලා තියෙන මහ භූත රූපයේ සෙලවීම් කරලා තියෙනවා මිසක ඡායා රූපෙට මුක් කරන්න බෑ නේද ඒ වගේ ඒ වතුර මත ඡායා රූපේ පතිත වෙලා තියෙනවා වගේ මේ පෙනෙනදී මහ භූත පඨවි ධාතුව මත පතිත වෙලා තියෙනවා පෙනෙනදී පෙනෙනවා විතරයි අල්ලන්න බෑ අල්ලන්න ගියොත් වතුරේ අතහැරෙනවා වගේ පඨවි ධාතුයි හැදෙන්නේ මේ පේන දේ ළඟට එනවා වගේ අපිට පේන්නේ පේන දේ එක තියෙන මහ භූත ටික ළඟට එන නිසා පේන දේ ඈත් වෙනවා වගේ පේන්නේ පේන දේ එක්ක තියෙන මහ භූතයන්ගේ චලනය නිසා පේන දේ දුරස් කරන්න හෝ ළඟට ගන්න හෝ පුළුවන් කමක් නැහැ එතකොට යම් දවසකදී ඕගොල්ලන්ට ඇහැට පෙනෙන රූපය බාහිර එකක් වර්ණ සතහ මාත්‍රයක් ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන් හැදුණු ඇහෙන් උපද්දලා පෙන්නපු එකක්. ඇහැ අහකට ගන්නකොටම පෙනෙන දේ නැති වෙනවා කියලා පෙනෙන මට්ටමක් ආවොත් මෙන්න මේකට කියනවා ලෝක කියලාකට ගියා කියලා. ඕක තමයි ලෝකයේ ඇත්ත. එදාට ඕගලන්ට හම්බ වෙන්නේ ලෝකේ බඹයක් වුණ ශරීරේ. තියෙන ලෝකයක් හම්බ වෙනව නෙමෙයි ලෝකේ උපද්දවාගෙන පරිහරණය කරනවා කියන මට්ටමකුයි පෙනෙන්නේ. එතකොට කනට ශබ්දයක් ඇහුනොත් ශබ්දේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් බාහිර එකක් කන නිසා ශබ්දයේ කියන රූපය උපද්දලා දෙන්නේ කන නැති වෙනකොටම ශබ්දේ නැති වෙනවා කියන තැනකින් ඕගලන්ට ශබ්ද රූපෙට හේතුව තමන්ව බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඔය මට්ටම දකින්න පුළුවන් වුණොත් ඒ තමයි ලෝක කෙලවරකට ගිහිල්ලා. රසක් දැනෙනකොට රස කියලා කියන්නේ මහ භූතයන්ගේ අර ඡායාවට වැටෙන මට්ටමේ රූප මතක තියාගෙන ඕකට තමයි උපාදාය රූප කියන්නේ. උපාදාය රූපය එක බාහිර එකක් දිව නිසායි රස කියන එක හැදිලා තියෙන්නේ. එතකොට දිව නැති වෙනකොට රස නැති වෙනවා කියලා බලන්න පුළුවන් නම් දිව නැති වුණත් රස තියනවා කියන මෙහෙමත ගන්න එපා. දිව නැති වුණත් රස තියනවා කියලා තර්ක කරන් රසයක නිමිත්තක් ආවේ දිව නිසා. ඒ නිසා එහෙම නැත්නම් අපිට තර්ක කරන්න දෙන්නේ නැහැ. ඒක සලායතන නිරෝධ කල්හි වෙන මොකුත් නැද්ද කියලා සරිත් මහ රහතන් වහන්සේගෙන් කුතුක මහ රහතන් වහන්සේ ඇවත්නේ ප්‍රපංච නැති දනක ප්‍රපංච කරන්න එපා කියලා. කෙලෙස් නැති දනක කෙලෙස් උපදවන්න එපා කියලා එතකොට. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 නිසායි බාහිර ආයතන ටික දැනෙන්නේ. ඒ නිසායි ওই බාහිර ආයතන ටික ඇති වෙන්නත් හේතුව අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා කියන්නේ. මෙතන ටිකක් ගැඹුරුයි. මම මේ ටික මේ කෙටියෙන් මතක් කළේ මෙන්න මේ වගේ දර්ශනයක් තියනවා පෙනෙන දේ දකින්න පෙර තිබ්බන මේ දැක්කයන් පස්සේ තියෙනවනේ මේ අවස්ථාවට තමන්ගේ ඇහෙන් මෙහෙම රූප සටහනක් උපද්දලයි පෙනෙන්නේ කියන තැනකට අපි එන්න ඕනේ. එතකොට බාහිර තියෙන දෙයක් පේනවා නෙමේ පෙනෙන දෙයි ඇහැයි හිතයි ඔක්කොමයි ති බම්බයක් වුණ ශරීරයට නේද අර රතු පාටට පෙනෙන බාහිර රතු පාටට පෙනෙන රූපයි කණ්ණාඩියයි මේ ඔක්කොම ටික ආйти කණ්ණාඩිය පැත්තටනේ නේද ඒ වගේ මේ ඔක්කොම ටික ආйти තම බම්බයක් මොම ශරීරයට වෙනවා එතකොට ලෝකේ කියන එකත් ආйти බම්බයක් මොම ශරීරයට ලෝකේ ඇති වෙන්න හේතු අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ හේතු ටික නිසායි. මෙන්න මේ හේතු ටික නැති වෙනකොට ලෝකේ නිරුද්ධ වෙනවා. එතකොට වර්තමානයේ ආහාරය නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. ඒ ආහාර නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා දැකීමම අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැතිවීම මතුවට තියෙන එකක් නැති වෙනවා. කියලා වර්තමාන සහ අනාගත කියන දෙකේම හේතු නැති කරනවා. එතකොට මෙන්න මේ දර්ශනයට එන්න පුළුවන් නම් ඔන්න ඕක තමයි ලෝකෙ කෙලවරකට ගියා කියලා කියන්නේ. නමුත් දැන් ওই ලෝකෙ කෙලවර තමයි ඔය. එතකොට ලෝකෙ කියන්නේ මොකද්ද? ලෝකෙ මැද්ද මොකද්ද? ලෝකේ මැද්ද තමයි ලෝකේ තමයි අපිට හම් වෙන මානසික මට්ටම. අපිට හැට රූපයක් පෙනෙනකොට දකින්න ඉස්සෙල්ලා මේ දේවල් තිබුණා තියෙන දේවලුයි අපිට පේන්නේ අපිට පෙනෙන දේවල් තියෙනවා කියලායි අපිට දැනෙන්නේ. සද්ද අහන්න ඉස්සෙල්ලා තියෙන සද්ද තිබුණ සද්දේ ඇහුනේ අහන සද්දේ තියෙනවා තිබුණ එකකුයි ඇහුනේ කියන මානසික මට්ටමයි අපිට තියෙන්නේ. මේ වගේ ස්පර්ශ ආයතන හයටම තිබුණු දේවල් හම්බ වුණේ තියෙන දේවල් ඉඳන් ඇසුරු කරන්නේ හම්බ වෙච්ච දේවල් තියනවා කියලා ලක්ෂණයයි තියෙන්නේ. ඔය මට්ටමේ ඉඳලා ඇහැට පෙනෙනකොට පෙනෙන දේ අපිට වර්ණ සටහන් මාත්‍රය Taman නිසාම නැත්නම් ඇහැ නිසාම මේ රූපයක් හටගන්නවා කියන ටික නැහැ. අපිට තියෙන්නේ අම්මලා තාත්තලා දුවලා පුතාලා ඉන්නවා රන් රෙදි මුතු මැණික් තියෙනවා ඒ වගේම බාහිර රූපයක් තියෙනවා තියෙන රූපේ උපද්දපු ඉපදුණු ඇහෙන් දකිනවා අපිට තියෙන මට්ටම. ඔකට තමයි ලෝකේ කියලා කියන්නේ මේ මානසික මට්ටමට. මේ සිද්ධාන්තයක් නෙමෙයි. මෙහෙම සිද්ධිය වෙන තැනක මෙබඳු මානසික මට්ටමක් අපිට තියෙන. ඒ මානසික මට්ටමටයි ලෝකේ කියන්නේ. මේ ලෝකේ ඇදිලා තියෙන්නේ. කෙනා කෙනාටයි. එතකොට ස්පර්ශ ආයතන 6ටම තියෙන ওই මට්ටම. එතකොට ඕකට කියනවා මොකද්ද? ලෝකේ කියලා. එතකොට යම් දවසකදී මේ ලෝකේ ඉන්න කෙනා ලෝකේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න බෑ. දකින්ද පෙර තිබ්බා තියෙන දේ දකිනවා දැකපු දේ තියෙනවා කියන මට්ටම පෙනෙන දේ තුල අම්මා තාත්තා දුව පුතා රම්රිදී මුතුමෙනෙක් තියෙනවා රූප තියෙනවා තියෙන රූප හදාගත්ත ඇහෙන් ඉපදුම ඇහෙන් උපදවාගත්ත ඇහෙන් අපි ගාව තියෙන ඇහෙන් බලනවා. ඇහැ ඇති වුණත් නැති වුණත් අපිට රූප තියෙනවා. කියන මට්ටම තමයි ලෝකේ. ඔන්න ඔය මට්ටමේ දැන් අද අපි ලෝකේ කියනකොට වෙන මොකුත් මොකද්ද ලෝකේ කිව්වහම ඒකට ඉතින් අමුතුවෙන් මම ඒකට අර්ථකථන දෙන්න දෙන්න ඕනේ අපි කෙනා කෙනා අපේ මට්ටම සිහි කරගමුකෝ. මෙන්න දැන් මේ අපි ඉන්න මානසික මට්ටමට තමයි ලෝකේ කියන්නේ. කෙටියෙන් ගත්තාම. අපිට ඇහැට රූපයක් පෙනෙනකොට රූපයක් ගැන තියෙන මිනිටික ඔක්කොම සිහිපත් කරගන්න මේක තමයි ලෝකය. කාට ශබ්දයක් ඇහෙනකොට අපිට තියෙන මිනිටිකක් තියෙනවනේ. වා කාර්යයක සද්ද කෝච්චයක සද්ද ප්ලේන් එකක සද්ද එතකොට පල්ලෙක් කෑ ගන්න සද්ද ගිරේ කෑ ගන්න සද්ද මනුස්සෙක් කෑ ගන්න සද්ද ළමයෙක් කෑ ගන්න සද්ද කියලා සද්ද එක්ක අපිට තියෙන මිමි තියෙනවනේ මිමිත් එක්ක තියෙන සද්ද තියෙනවනේ. ඔය තමයි ලෝක සද්ද. ලෝකේ එතකොට අද අපිට හම්බ වෙන මේ මානසික මට්ටම තමයි ලෝකේ කියන්නේ යම් දවසකදී ලෝකේ කෙලවරකට නොගොස්. මොනෝ මේ වගේ තැනක ඉඳලා තමයි රෝහිතස දෙවියා ලෝකේ කෙලවරක් හොයන්න කියලා. මොකද දැන් බාහිර තියෙන ලෝකයක් යට තියෙනවනේ. තියෙන ලෝකේ දැන් කෙලවරකට ගියා හොයන්න කියලා. නමුත් එහෙම ලෝකේ කෙලවරක් යන්න යන්න ආයතනයෙන් තමයි වෙනවනේ. ඕගොල්ලන්ගේ ඡායාවේ දිගමන් නැහැ කිද ඕගොල්ලන්ට. දැන් ඕගොල්ලෝ ඉස්සරහට යනකොට එන්න ඡායාව අඩි අපි කියමු දැන් හවසට ඡායාව මයින්ද යනවා අපි. දැන් ඔන්න ටිකක් දුර යනකම් ගියා ඉවර නෑ ඡායාව. තේරෙන්නේ දැන් හවස් වෙලාවට Tamanට ඉස්සරහින් ඡායාව පතිත වෙනවනේ. දැන් ඕක මැනගෙන මැනගෙන ගියෝ. ඔගොල්ලෝ කොච්චර දුර කෙලවර ඡායාව මැනලා කෙලවර කරන්න පුළුවන් වේද ඕගොල්ලන්ට? ඇයි බැරි? නමුත් ඡායාවේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න බෑ කිව්වා වගේ වැඩක් නෑ. ඒ කියන්නේ අපි මෙහෙම ඡායාව දිග මයින්ඩ් කියලා යන්න යන්නේ ඡායාව දිගට යනවා ඒ යන්න යන්න අපි මන මන යනවා මැරෙනකම් ඕක කරන්න වෙනවා මිසක ඡායාව දිග මැනගන්න බැරුවම මැරෙන්න වෙනවා මිසක වෙන එකක් වෙන්නේ නැහැ ඊට පස්සේ බම්බයක් වමන ශරීරයේම ඡායාවට තියෙන මින්ම මේ ශරීරය නිසාම මේ ඡායාව හටගෙන තියෙනවා. එතකොට මේ ශරීරය නැති වෙනකොට නැති වෙනවා කිව්වහම එපමණකින්ම ඡායාව මැනගත්ත වෙනවා. බහැරින් ඡායාවක්ම ඉන්න හොයන්න යන්න බෑ. ඒ වගේ ඡායාව වගේ ඕගොල්ලෝ ඉස්සරහට යන්න යන්න ඇහෙන් රූපමවමව පෙන්නනවා නම් පෙන්නඳ පෙන්නඳ ඉස්සරහට යනවා යන්න යන්න රූප හැදි හැදි පේනවා නම් ඕක කෙලවර හොයන්න පුළුවන් වේද? තේරුණාද මම කියපේ? දැන් ඉස්සර මේ ටිකේදී ඔන්න දැන් රූප පේනවා. දැන් ඇහෙන්නේ මෙහෙම රූප ටිකක් පෙන්වන්නේ. හරි දැන් පේන ටිකේ කෙලවරට ගියාම ඇහෙන් තව ටිකක් ඇහෙන් පුරුම පෙන්නලා ඇති. දැන් මේ ඇහෙන් මෙහෙම පෙන්නන්නේ හින්දා කොහොම කොහොම කොහොම කොහොම ගිහම් ඔක කෙලවරක් කවදාවත්ම හොයන්න බෑ. ඡායාවේ මැනගෙන අපිට ගිහිල්ලා කෙලවරක් කරන්න පුළුවන් ඒක. තේරෙනවද මේ කියන්නේ? ඒ වගේ. එතකොට බබ්බයක් පමණ ශරීරෙම ලෝකේ කෙලවරයි කියලා කිව්වා වගේ ඇහැ නිසා මෙහෙම දෙයක් පෙනෙන්නේ කියලා බැලුවොත් මේ පෙනෙන නිම්ම විතරයි නිම්ම. එතනින් එහාට යනවද අපි මනගර? යන්නේ නේද? එතකොට එතකොට ලෝක කෙලවරට ගිහිල්ලා එක අරමුණෙම ලෝක කෙලවරට යන්න එක අවස්ථාවෙම ඡායාව දැනගන්න පුළුවන් අපිට. ඒ වගේ එතකොට මෙන්න මේ අද අපිට පේන මට්ටමේ ඉඳලා මේ ස්පර්ශ ආයතන 6 ඇත්ත දකින්ද ලෝකෙ කෙලවරකට යන්න අපිට පුළුවන් නම් එදාට මේ දුක කොහොම ඉවරයි. එතකොට දැන් ලෝකෙ තුල ඉන්න අපි ලෝකෙ තුල තියෙන සංයෝජනයකින් බැඳිලා ඉන්න අපි කොහොමද ලෝකෙ කෙලවරකට යන්නේ එතකොට ඉස්සෙල්ලා ලෝකය දැනගන්න ඕනේ ලෝක කෙලවර දැනගන්න ඕනේ ලෝකේ ඉඳලා ලෝක කෙලවරකට යන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ ලෝක කෙලවර මොකද්ද අපි දැනගත්තා කෙටියෙන් ගත්තාම යතහ භූත ස්වභාවයෙන් පවතින ස්පර්ශ ආයතන 6. ඒ ස්පර්ශ ආයතන 6න් උපද්දන බාහිර ආයතන 6. ස්පර්ශ ආයතන 6න් ඇහැකන දිවනාසය ශරීරය මනස කියන ස්පර්ශ ආයතන 6 යතහ භූත පවතින ඒ ආයතන 6න් උපද්දන බාහිර ආයතන 6 කියන මෙන්න මේ දුරස් ආයතනගේ ඇත්ත ඇති ඇති දන්න දකින මට්ටමට ආධ්‍යාත්මික ආයතන ටික දකින්ද කන කනබුන ආහාරයෙන් හැදුණු මහ භූතය දැකලා ඒ මහ භූතය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුණු විඥානයේ බැඳලා ඉන්න හැටි අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් යුක්ත විඥානය කියන සිත දැකලා ඒ සිත මේ කයේ බැඳලා ඉන්න හැටි මේ දෙන්නගේ සංයෝජයෙන් සංයෝගය මේ දෙන්න නිසා මේ ප්‍රසාද ටික ඇතුළේ හැටි දැනගත්තාම ඔන්න ආධ්‍යාත්මික ආයතන ටික දන්නවා. ඒ බඳු ආයතනයන්ගෙන්ම පෙන්නපු බාහිර ආයතන ටික දකිනකොට එයා දන්නවා බාහිර ආයතනගේ යථාභූත ස්වභාවය. ඔන්න ඔක ලෝකේ කෙලවර ඊට පස්සේ ලෝකේ කියලා කිව්වේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් පෙනෙන දේ තුල සත්ව පුද්ගල ආත්ම භාවයෙන් දැනෙන්නේ අපිට. රන් රදී මුතුමැණික් ආදී වස්තු ඇති බව තමයි පෙනෙන දේ තුල දැනෙන්නේ. පෙනෙන දේ තියෙනවා කියලායි දැනෙන්නේ. තියෙන දෙයක් පෙනෙනවා කියලායි දැනෙන්නේ. උපපති වශයෙන් ගෙනාපු ඇහෙන් තියෙන රූප දකින්නවා කියලායි තේරෙන්නේ අපිට. ඔය මට්ටමට තමයි නිට්ටයයි සැපයි ආත්මයි කියන සංයෝජන ටික තමයි ලෝකෙ තුල තියෙන්නේ. ලෝකය කියන එක නිට්ටය දෙයක් ඒතෝ රන් රිදී මුතුමැණික් වස්තු තියෙනවා සැපත් සැප තියෙනවා ඒ වගේම මම අම්මා තාත්තා දුව පුතා පුද්ගලයා ඉන්නවා ආත්මය. නිට්ටයයි සපයි ආත්මයි කියන ධර්මතා ටික තමයි අපිට හම්බෙන ලෝකෙ තුල තියෙන්නේ. තේරෙනවනේ? ඔන්න දැන් මේක මේ අපිට හම්බෙන මානසික මට්ටම ලෝකේ අර තමයි ලෝකේ කෙලවර. දැන් ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න බෑ කියලා කියන්නේ මේ අපි ඉන්න මානසික මට්ටම තියාගෙන මේ මට්ටමේ ඉඳගෙන කවදාවත්ම ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැන් අපිට වෙනවා ලෝකෙ කෙලවරකට යන්න. නේද? එතකොට ඒ ලෝකෙ කෙලවරකට යන්න තියෙන ගමන් මඟ තමයි සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. මෙන්න මේ දැන් ඕගලන්ට ලෝක කෙලවර කියලා මම පෙන්නපු ටික නොතේරෙනවා වෙන්න පුළුවන්. අපහසුයි වෙන්න පුළුවන්. ඒ ගැන එච්චර හිතන්න එපා. මොකද නිබඳු මට්ටමේ මානසික මට්ටමකින් ලෞකික මානසික මට්ටමකින් ඉන්න අපිට ලෝකෙන් එහා පැත්තේ දෙයක් ගැන කිව්වහම ඒක නොපෙනීම පුදුමයක් නෑ. ඕස්ට්‍රේලියාවේ ඉන්න ඕගොල්ලන්ට පිටරටක් ගැන තියෙන දෙයක් ගැන කිව්වහම නොපෙනීම පුදුමයිද? පුදුම නෑ. නමුත් ඔයගොල්ලෝ යම් දවසකදී ගියොත් ඔයගලන්ට පේනවා. ඒ නිසා ඒක අපහසුයක් නෑ අපි යන්න ක්‍රමයේ හොයාගමුකෝ. ඒ හින්දා දැන් නොතේරෙනවා අපිට තේරෙන්නේ මේ ආමුදුර මොකද්ද එකක් කියනවා කියලා එහෙම හිතන්න එපා. නමුත් එතෙන්ට යන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාවක් පනවන්නේ නිසායි. එතකොට ලෝකේ ඉන්න කෙනා නැත්තම් අද මෙබඳු මානසික මට්ටමකින් යුක්ත කෙනා යතහ භූත ඥානය ඇත්ත ඇති හැටි දකින්න තැන දක්වා යන්න ගමන් මකක් තියෙනවා. ඒකට කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. අපි මේ ප්‍රතිපදාව ගැන ටිකක් කතා කරමු. එතනදී පන්සිල් හරි පොහොය අටසිල් හරි සිල් සමාදන් වෙලා කාය වචන දෙකේ සංවරය අපි හදාගන්නවා. ඒකම ඒ සීලයට තවත් උපකාරක ධර්මතා ටිකකුත් තියෙනවා. දැන් ඔය අපි පංචිල් අටසිල් කියලා සමාදන් වෙනකොට සීලේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද හතරක් තියෙනවා. ගොඩාක් ප්‍රභේද තියෙනවා සීලේ. නමුත් ප්‍රධාන කර්ම හතරක් තියෙනවා. ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා. මේ සීල් හතරම පැවිදි අයට ස්වාමීන් වහන්සේලාට වගේම ගිහි අයටත් ඕනෙමත්. මේ කය වචන දෙක සංවර වෙන්න නම්. ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියන එකට තමයි ඕගොල්ලන්ගේ පංචිල් පොහොය අටසිල් වැටෙන්නේ. සීල් සීලය කියනක ගොඩවල් හතරක් නම් එක ගොඩක් විතරයි තව ওই සීලය කියනක සම්පූර්ණ වෙන්න ගොඩවල් හතරක් තියෙනවා නම් එක ගොඩක් විතරයි තව ওই පන්සිල්ලෝ අටසිල් කියලා කියන්නේ. ඒ හින්දා සීලය කියන එක හරියට සම්පූර්ණ වුණා නෙමෙයි. එතකොට ඔන්න පන්සිල් හරි අටසිල් හරි සමාදන් වෙනවා. සමාදන් වුණාට බෑ දැන් හිතලා ඉන්ද්‍රිය සංවර කරගන්නත් ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලයේ මේ කියන එක එකතු කරගන්නත් ඕනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයි කියලා කියන්නේ ඇහැ සංවර කරගන්න. සංවර කරගන්න කියන්නේ ඇස් වහගෙන ඉන්න එක නෙමෙයි. ඒක කියන්නේ රූප නොබලනවා මිසක සංවරයි කියන්නේ. සංවරයි කියලා කියන්නේ බලන්ද පමණ දැනගන්න. ඇහෙන් යම් රූපයක් බලනකොට නූපං අකුසල ධර්ම නූපදී නම් උපං අකුසල ධර්ම දුරුවේ නම් එබඳු රූප බලන්න. උපං අකුසල ධර්ම වැඩේ නම් නූපං අකුසල ධර්ම උපදින නම් එබඳු රූප බලන්න එපා. කියන තැනකින් සංවරකත වෙනවා. සංවරයි කියන්නේ නොබල නොබලනවා කියන එක නෙමෙයි. බලනවා ඒකේ පමණ දැනගන්න. ඊට පස්සේ සද්දෙත් එහෙමයි, ගන්ධෙත් එහෙමයි මේ විදිහට යම් ධර්මයක් ඇසුරු කරනකොට රූප ශබ්ද ගන්ධ රස පුට්ටබ්බ කියන ධම්ම කියන යම් ධර්මයක් සිහි කරනකොට ඇසුරු කරනකොට නූපං අකුසල ධර්ම උපදීන උපං අකුසල ධර්ම වැඩේ නම් ඒ බඳු අරමුණු ඇසුරු කරන්නේ ඊටමතාම අයින් කරන්න උත්සාහවත් නෝපං කුසල ධර්මයේ උපදීන උපං කුසල ධර්ම වැඩෙන එබඳු අරමුණ ඇසුරු කරනවා කියන තරගේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට ඕන. ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය කියලා කෙනෙක්ගේ හිත, කය, වචනේ දැඩි කරන, රළු කරන රැකී රක්ෂාවන් කරන්න වෙනවා. ඒ කියන්නේ ඔය මස් වෙනස සත්තු හදලා විකුණන ඒවා ආයුධ වෙළඳාම්, විස වර්ග වෙළඳාම්, මත්ද්‍රව්‍ය වෙළඳාම් වගේ දේවල් නොකොට තමන්ගේ හිත තමන්ට දොස් නොකියන නොකරන හැකියාවකින් යුක්ත වෙන්න වෙනවා. ඊට පස්සේ ප්‍රතිසන්නිස්ස සීල කියලා කියන්නේ ගිහි කෙනාට තමන්ට හම්බ වෙන්න භවභෝගයක් තියෙන ඒකේ මත් වෙන්නේ නැතුව මාන්නයටපත් වෙන්නේ නැතුව ඒකේ බැස ගන්න නැතුව තදින් ඇලෙන්නේ නැතුව ආදීනව දකිමින් මොනතරම් දෙයක් හම්බ වුණත් හම්බ කළා මේ හැම දෙයක්ම අපෙනුත් අපි මේ හැම දෙයකින් වෙන් වෙන්න වෙන දවසක් වෙනවා නේද කියන නුවණ ඇතුව ආදීනව දැනගැනීමෙන් පරිහරණය කරන්න කියනවා ඒ වගේම දැඩි ලෝභයේ වසුරුමල අයින් කළ දීමට හේතුව අත්‍යති සිතින් මගේ භෝග අනිත්‍යයට සාධාරණයි කියන මනසකින් පරිහරණය කරන්න කියන. එතකොට මේ වස්තුන්ගේ ආත්පස හිත අල්ලගෙන ඉන්න ගතිය අතහැරෙනවා. මෙන්න මේ විදිහට මොනවද කියන්නේ? ප්‍රත්‍ය සංනිශ්චිත සීලය. ප්‍රත්‍ය සංනිශ්චිත සීලය. මෙන්න මේ ක්‍රම හතර පංචිලට සීල සමාදන් වෙන එක තමයි ප්‍රාතිමොක්ඛ සීලය ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලය ප්‍රතිසම්පද සීලය මෙන්න මේ හතරේ යම් පමණකටද ඔයගලන්ට උත්සාහවත් වෙන්න පුළුවන් ඒ ප්‍රමාණයට ඔයගලන් කය වචන දෙකේ සංවරකම ඇති වෙනවා තමයි කය වචන දෙකේ සංවරකම අඩුකම තේරෙන්නේ අර සීලයේ එක කොටසකින් විතරක් ඉන්න කම නිසා. මේ හතර සීලය කියන එක පිරෙන්න ওই කොටස් හතරම නියම විදිහට ඕන. එතකොට ඇත්තටම සීලය කියන එක පිළිගන්නවා. ඔන්න ඔය දැන් ඔන්න ඔය සීලය තමයි ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙන සීලය. එතකොට ඔන්න ඔය කොමනකින් එයා සිල්වත්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං කියලා දැන් කියන්නේ නොනැති කෙනෙක් සීලයට පිළිපල ඊට පස්සේ අපිට පුළුවන් චිත්ත සමතය ඇති වෙන කමඨහනක් හුරු පුරුදු කරන්න. සමතය කියලා කියන්නේ કોઈ රණ්ඩුවක් ආරවුලක් ඇති වුනහම ඒව සංසිද්ධ වෙන දේවල් වලට කියන සමත මණ්ඩල කියලා ඒ වගේ. මෙතන සමත කියලා කියන්නේ තැන්පත් කරන, නතර කරන, එකඟ කරන, සංසිඳවන අර්ථයෙන්, සංසිඳවන අර්ථයෙන්. එතකොට සිතේ සිතේ කතා කරන හරියට අලු ගොඩකට ලීයකින් ගැව්වහම විසිරෙන්න වගේ අපේ සිත නොයේක් දේවල් හිත හිත හිත හිත හිතේ හිතේ කතා කර කර නිතරම තියෙනවා. ඔන්න ඔය විසිරුණු කම බලපානවා විශේෂයෙන්ම අනිත් හැම අකුසල ධර්මයක්ම ඒ නිසා ආනාපාන සතිය බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී කමඨහනක් වඩන හැටි ඉගෙනගෙන කමඨහනක් නිතර භාවිතා කරන්න ඕනේ. නාසිකග්ගේ හෝ මුඛ නිමිති තොල් දෙක ළඟ හිත තබාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාසයට ආනාපාන සති භාවනාව වඩන්න ඕනේ. සති නිමිති හිත තියාගෙන මෛත්‍රී භාවනාව හෝ පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒක එක තැනක ඉඳගෙන ඉන්නකොට වැඩි වෙලාවක් කරන්ට සුදුසු කමටහනකුත් ගෙවල් දොරවල් වල රැකිරක්ෂාව වලට යන එනකොට වැඩ කටයුතු කරන තැන්වලදී යොදා ගන්නට පුළුවන් පවත්ත ගන්නට පුළුවන් භාවනා කමතහනකුත් ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ විදිහට වැඩ කටයුතු කරගෙන ටික ටික හුරු වෙනවා නම් එක තැනක ඉඳගෙන භාවනා කරන්න හුරු වෙනවා නම් මේ දෙපොළ ටික ටික ටික ටික උත්සාහවත් වෙනකොට මොන මේ සිතේ වේගවත්කම ටික ටික අඩු වෙනවා. ඒකට කියනවා සමත කමතහනක් වඩනවා. ඊට පස්සේ විදර්ශනා කරනවා. විදර්ශනා කරනකොට මේ කාලෙදි විශේෂයෙන්ම මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත සවිඥානික රූප විදර්ශනා කළාම හොඳටම ඇති. ඒ මොකද බාහිර දුවා දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් කියලා බාහිර දේවල් වලට අපේ හිත පැතිලා යම්තාක් තියෙනම් ඒ ඔක්කොම බැඳුම් තියෙන්නේ මේ මම ඉන්නවා කියන තැනට සාපේක්ෂව මට පහසුව පිණිස මට දුකක් නැතු ඉන්න තමයි මේ මගේ දේවල් ඔක්කොම අල්ලගෙන තියෙන්නේ මම කියන තැන අතහැරනකොට මගේ කියන දේවල් ඉබේමයි අතහැරෙන්නේ. එතකොට ඒ නිසා තමන් කියලා හිතන තමන්ගේ කියලා හිතෙන සත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු ටික විතරක් මෙනෙහි කරනවා. විදර්ශනා කියලා කියන්නේ විශිෂ්ට දර්ශනයක්, විශිෂ්ට දැක්මක්. ලෝකේ අනිත්‍ය සත්‍යයක් හැටියට පුද්ගලයෙක් හැටියට ආත්මයක් හැටියට දකින මේ රූපේ තමන් නුවණින් අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් හැටියට බලනවා. එතකොට විශේෂයෙන්ම මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත රූපයේ නාම රූප ධර්මයක් තියෙන්නේ කියලා බලනවා. එතනදී අර ආනාපාන සති කමඨහන හෝ මය මේ සමත කමඨහනකින් හිත වඩලා සති නිමිති තියාගෙන හිතාමතා මොන ටිකක් නතර කරනවා. නතර කළා තමන්ගේ කය පැත්තට නැඹුරු වෙලා. කය ගැන හොඳට හිතනවා. අර අපි කලින් කතා කරපු විදිහට මේ ශරීරයේ තියෙනවා කෙස් ලොම් නිය දත් හම්මස් කියලා හිමින් බලන ඊටමත් වේගිනුත් නෙමෙයි ඊටමත් හිමිනුත් නෙමෙයි අර්ථයේ වැටහෙන විදිහට තව වචනයක් ඊට අතරට නොයැටෙන නොයන විදිහට බලන්න ඕනේ. ඒකෙදිත් මම අර මතක් කරේ දැන් කෙස් ටිකක් කපලා අපි බාහිරට දැම්මොත් කෙස් කියලා පේනවා පුද්ගලයා පේන්නේ නැහනේ. ලොම් ටිකක් හොරලා අහකට දැම්මොත් ලොම් ගස් ටිකක් කියලා පේන පුද්ගලයා පේන්නේ නියපොතු ටිකක් කපලා දැම්මොත් නියපොතු පේන පුද්ගලයා පේන්නේ ඒ වගේ ඒ වස්තුවට හිත තබන්න මම කියන ගතිය ඇඳෙන්නේ නැති විදිහට මේ ශරීරයේ තියෙනවා කෙස් මගේ ඔළුවේ තියෙනවා කෙස් කියලා නෙමෙයි බලන්නේ අත්තිමස්මින් කායේ මේ ශරීරයේ තියෙනවා කියලා එහෙමයි අරමුණු කරන්නේ ලොම් නිය දත් මම මෙහෙම බලනවා හොඳට බලලා කනගුණ ආහාරය නිසා මේ රූපය ඇදිලා තියෙනව නේද කියලා හිතනවා ටිකක්. ඒතකොට හොඳට ඕන තමන් බලනවා බාත් පාන් කවුරුන්කට ඕවා ටිකක් සිහි කරලා එහෙනම් ඒව නිසා මේ රූපය හැදිලා තියෙන්නේ. ඒක දැන් මේ අතක් කඩාගෙන කොටියෙක් හරි වලහක් හරි කෑවෝ. ඒ සතාගේ බඩේ නෑ මේ අත්කෑය. මේක ඒ සතාට ආහාරයක්. එතන කෙස්ලොම් නියදත් හම්මස් හැදේ මේකෙන්. එතකොට ඒ වගේම අපි ඔය උගුරෙක් කියනවා කුකුලෙක් කියනවා ඒව කෑවහම මේ රූපේ කෙස් හම්මස් ලේන හර හැදෙනවා. එතකොට මේ ආහාර චක්‍රයක් තියෙන රූපේ කියන්නේ ඇත්තටම ආහාරයක්. ආහාර එක කොටසක් අල්ලගෙන මේ මම කියලා. කන බොන ආහාරයට මම කියලා හිතුවට ආහාරය මම වෙනවද? වෙන්නේ නැහැ. බත් මේ පැත්තෙන් බැලුවහම බත් පාන් කවපු මුන් ඇට කොටියගේ බඩට තියලා බැලුවහම ඒකට මම කියන එක බත් පාන් කවපු මුන්ට වලින් හැදුණු මේ අපි මම කියලා මැද ඇතුළු කරන රූපේ අතෙන්ට සාපේක්ෂව එයාගේ කෙස්ලොම් නියදත් හැදෙන ආහාරය. මට බත් පාන් කවපු මුන් ඇට වගේ තමයි එයාට ඒ රූපේ හැදෙන්න මේ ආහාරය. එතකොට මේ කනබුන ආහාරයට මම කිව්වා වගේ. එතකොට ඔන්න ඔය වගේ කනබුන ආහාරයෙන් යුක්ත රූපය ඇසුරු කරගෙන නිබඳු රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසාම මේ කය පුද්ගලයෙක් කියලා ගත්ත දෘෂ්ටිය නිසා පෙර මෙතෙන්ට ආපු විඥානේ තියෙනවා. හරිද? ගොඩක් ඈතක යන්න ඕනේ මේිට පෙර මේ ආහාරයේ පිරිසිඳ නොදක ආහාරයෙන් හැදුණු කය මමයි කියලා දැකපු වැරදි දැකීමමයි මේ කය සවිඥානික වෙන්න විඥානය මෙතෙන්ට පැමිණෙන්න හේතුව කියලා ගන්නකො. දැන් ඔන්න එබඳු සිත මේ ආහාරයෙන් හැදුණු රූපය අසුරු කරගෙන පවතින. එතකොට රූපය කෙසලොම් නියදත් හම්මස්න හරවලින් යුක්තයි කනබන ආහාරයෙන් හැදිලා තියෙන්නේ ඒ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්මෙන් පැමිණි විඥානය. ඒ නිසයි මේ කය සවිඥානික වෙලා තියෙන්නේ. එතකොට හොඳට ඔය ටික බලාගෙන රූප ටික අපි දැනගත්තා නම් ඇත්තටම ගොඩාක් කෙලෙස් අඩු වෙනවා. ඒ කියන්නේ මේ ආහාරයෙන් හැදෙන කය මෘදු බව තියෙන හිත නිසායි, නැමෙන බව තියෙන්නේ මේ හිත නිසායි සැහැල්ලු බව තියෙන්නේ මේ හිත නිසායි පුරුෂයෙක් කියලා පෙනෙන මේ ගතිය තියෙන්නේ හිත නිසායි ඒක කියලා මේ මේ ගති ටික හිතේ තියෙන ගති ටික කයෙන් ප්‍රකට වෙලා. ඒ හින්දා කය කෙනෙක් වගේ රැවටිලා තියෙනවා. ඒ නිසා බලනවා මේ කය සවිඥානික වෙලා තියෙන්නේ හිත නිසායි කියලා බලනවා. ওই ගති ටික තියෙන්නේ මේ රූපේ හිත නිසායි කියලා බලනවා. ඒකයි ඔය කිව්වේ. සවිඥානික වෙලා කියලා කියන්නේ මේව දැනෙන ගති. හොඳට හිතුවහම ඇත්තට මේ ලොකු කෙලෙසේ දුර වෙනවා. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ කයේ ඉන්ද්‍රියම ආපහු වීම වෙන්නේ. ඊට පස්සේ බලනවා මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ. මේ කයට රූප පෙනෙනව නම් මලමිණියටත් පෙනෙන්න ඕනේ නේද? නමුත් මේ කය ඇසුරු කරගෙන කර්මානුරූපව පැමිණි විඥානය පවතින ඒ සිතට මේ කය නවාතනක් විතරයි. මේ කයේ පිහිටලා පවතින හිතටයි මේ රූප පෙනෙන්නේ. මේ කයේ පිහිටලා පවන පවතින හිතටයි ශබ්ද ඇහෙන්නේ. හිතටයි ගඳ සුවඳ දැනෙන්නේ. එතකොට දැන් අද ඔයගොල්ලන්ට ඔක තේරෙන්නේ නැති නමුත් ලොකු අර්ථයක් තේරෙනවා. ඒ කියන්නේ මෙහෙම බලලා ඇයි මන් දිහා බලන්නේ කියලා රණ්ඩු වෙන්න බෑ. ඇයි එයා දන්නවා මේ පෙනෙන රූපය කනබුන ආහාරයෙන් හැදුණු රූපෙට පේන්නේ ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි දැන් මේ රූප නිමිත්ත අරගෙන තියෙන කියන එක පේනකොට බැලීම් කෘත්‍ය කරන පුද්ගලයා සම්පූර්ණ අතහැරෙනවා. ඒ කියන්නේ මේ රූපෙ පෙන්නලා තියෙන එතන හිතටනේ. හිත කය උප හිත නතර වෙන්න උපකාරයක් වෙලා විතරයිනේ. හිත කයට පෙන්නලා නැහැනේ. එහෙනම් පෙනෙන දේ කයට ඇඳලා බලපු නිසා මේ දෘෂ්ටිය තියෙන්නේ. එතකොට දැන් ඕකට මම අර කියන්නේ මේ ඉදිරියෙන් ඉන්න ඕගොල්ලන්ව මට පේනවා. මේ පුටුවට පේන්නේ පුටුව උපකාර මට ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න මට ඕගොල්ලන්ව පේනවා. ඒ වගේ මේ පුටුව වගේ කය උපකාර හිතට නවාතැන්නා දෙන්න. කය ඇසුරු කරගෙන පවතින හිතට රූප ශබ්ද පේනවා. ඔය ඇත්ත නොපෙනෙන නිසා කය සහිතයි මම. කය සහිත මට රූප පෙනෙනවා. කය සහිත මට ශබ්ද ඇහෙනවා කියන තැනකින් අපි මේ මැනලා ඉන්නේ. එතකොට මෙතනදී කන බොන ආහාරයත් ආහාරයෙන් හැදුණු රූපය හොඳට වෙනම බලන්න කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටික මෙබඳු කයේ බැඳිලා ඉන්නවා. ඒ කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටිකෙන් කරන වැඩ බලන්න රූප දකින්නවා නිරෝධේ හිත නිරුද්ධ කය ඇසුරු කරගෙන පවතින සිත සද්ද අහනවා ඒක නිරුද්ධ මේ වගේ දැකීම් ඇහිම් සිද්ධාන්තයක් කරමින් ඉපද නිරුද්ධ වෙන චිත්තජයසික ටිකක් තියෙනවා. එතකොට මේ සිතෙනුයි කයනුයි දෙන්නකින් කරන වැඩ ටික වුණුන්ට උපකාරීව නොදන්නා කම නිසායි මේ රූපේ මම මගේ කියන දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම නෑ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා හිතන්න ඕනේ නෑ. මෙතන තියෙන ඇත්ත ඇති හැටි හිතන්න ඉබේම යෝගලන්ට මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන ටික තේරෙන්නේ මම මගේ මගේ ආත්මය කියපු දෘෂ්ටි අතරින් ඉබේ එතකොට ඔන්න මේ විදිහට ටිකක් බලනවා ආයත ආනාපාන සතිය වඩනවා ආනාපාන සතිය වඩන මේ විදිහට බලනවා ඊට පස්සේ ඇහැට පෙනීම වශයෙන් හෝ කනට ඇහිම් වශයෙන් හෝ නැත්තම් හිතට සිහිවීම වශයෙන් හෝ බාහිර සත්‍ය පුද්ගලයේ ඉන්නවා කියලා හිතෙනකොට ඒ හිතෙන සත්ව පුද්ගල භාවයට හිතෙන ඒ රූපත් අරගෙන එතනද ඒ රූපයේද කනබුන ආහාරයෙන් නේද ඒ රූපයත් ඇදලා තියෙන්නේ. එතනද කෙස්ලොම් නේද ධම්මස්නාර නේද තියෙන්නේ. ඒකය ඇසුරු කරගෙන කර්මානුරූප පැමිණි විඥානයේ තියෙන පවතිනවා නේද? ඒ නිසා ඒ කය සවිඥානික වෙලා තියෙනවා නේද? ඒ නිසා ඒ රූපේ යෑමෙම වෙන්නේ එතන තියෙන චිත්තජයසික ටික නිසා නේද? එතන කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ. කියලා බලලා ඒ නාම රූප දෙක නොදන්නාකම නොදකින්නකම නිසා තව සත්‍ය පුද්ගලිකින හැඟීමක් ඇති වෙලා තියෙනවා නේද? එතකොට බාහිර සත්‍ය පුද්ගලෙක් ඉන්නකොට සත්‍ය පුද්ගලෙක් කියලා පෙනෙනව හෝ තේරෙනව නෙමෙයි. ඒ ඇත්ත නොදන්නා කම නිසා සත්‍ය පුද්ගලික කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. කියලා නොවනවා. මේ විදිහට පර සත්තන්නම් වා පර පුද්ගලනම් වා කියලා අනිත් සත්‍ය අනිත් පුද්ගලය කියන තැනක තියෙන සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු නොවනින් මෙනෙහි කරනවා ඔන්න මෙනෙහි කළා ආයතන පර සතිය හෝ සමතකම් කරනවා අජ්ජත් බහිතාව ওই විදිහට තමන් කියන ශරීරයේ බාහිර රූපවල මේ දෙකේම සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත රූප නුවණින් බලමින් සමතකමටහනකින් හිත වඩනවා මේ වෙලාවේදී අනිත් රූප ගැන සද්ද ගැන ගඳ සුවඳ ගැන නොසලකා හරින්න ඒ රූප හෝ සද්ද හෝ ගඳ සුවඳ එක්ක එන පුද්ගල භාවය විතර කල්ලා ගන්න සද්දයක් ඇහෙනකොටම මිනිස්සෙක් කෑ ගන්න සද්දේ කියලා සද්දෙත් එක්ක ඉන්න මිනිස්සෙක් ඉන්නේ. ඒ මිනිස්සයා විතරක් හිතෙන් අල්ල ගන්නවා. ඒ වගේ මේ ඒ ස්පර්ශ ආයතන හයේ හිතට දැනෙන සිහි වෙන අරමුණු වල සත්පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු ටික විතරක් නාම රූප වශයෙන් මෙනෙහි කරමි. මේ සම්පත කියපු දේශනා තමයි ඇති මම එහෙම නාම රූප වශයෙන් මෙනෙහි කරමින් බලනවා. එතකොට එයාට තේරෙනවා හොඳට මේ රූපේ හේතු ප්‍රත්‍යයයි. හේතු නැති වෙනවල නැති වෙනවා කියලා රූපය අනිත්‍යයක් තියෙනවා. ඒ වගේම හේතුව සත්‍ය පුද්ගලෙන් නොවේ නම් ඒ නිසා හටගන්න කය නැමැති ඵලය කොහෙන් සත්‍ය පුද්ගලෙක් වෙන්නේද කියලා අනාත්මයක් පේනවා. මේ හේතුඵල දහම නොදැන මම මගේ කියලා මේ උරුම කරගෙන ඉන්න තාක් අපි මම මගේ කියලා හිතියට හේතුඵල ධම පවතින එක වෙනස් හේතු ටික නිරුද්ධ වෙන ඵලය නිරුද්ධ වෙනවා නිකන් දුක් විඳින්න වෙනවා නේද කියන නෝනක් එනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන නෝන වැඩෙනවා ඔන්න දැන් ලෝකේ තියෙන නිට්ටයයි සැපයි ආත්මයි කියන විපල්ලාසය කෙලෙසේ දුරු කරන්න තමයි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය තියෙන්නේ සීලයක පිළිතුර සමතකමතහනකින් හිත වඩමින් මේ වගේ අනාත්මයට හෝ අනිත්‍යයට හෝ දුකට හෝ බලනවා. මෙහෙම බලන එක තමයි ඥාන විදර්ශනාව. මේ විදිහට කරනකොට නීවරණ ධර්ම දුර වෙනවා. නීවරණ ධර්ම දුර වෙනකොට අනිත්‍යයි කියලා හෝ දුකයි කියලා හෝ අනාත්මයි කියලා හෝ එළඹ සිටි නුවණ සිහි නුවණ ඇති දවසක් වෙනවා. ඒ කියන්නේ මෙහෙම බලලවත් පුද්ගලයෙක් පේන්නේ බලනකොටම කොච්චර අපි පුද්ගලයෙක් කියලා බැලුවොත් කන බොන ආහාර පුද්ගලයෙක් වෙන්නේ නැහැනේ කියන මට්ටමේ නුවණ හොඳට ඉපේట్లా ඉන්නවා. කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික හේතු ප්‍රත්‍යය කියන නුවණ හොඳට පිළිట్లా තියෙනවා. මේ නාම රූප දෙක ඇස් මට්ටමට පෙනෙන මට්ටමට එන දවසක් තියෙනවා. එතකොට අනාත්මයි. අනාත්ම පිළිටිකන මේ ජීවිතෙන් දුකෙන් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔන්න ඔය මට්ටම දක්වා නීවරණ ධර්මයන්ගෙන් මිදෙනවා. නැත්තම් මේ රූපේ හේතුප්‍රත්‍ය හේතු නැති වෙනව නැති වෙනවා කියලා ඒ හරහ මේ හැම රූපයක්ම ඵලයක් නේද? ඵලයට හේතු ටික පේනවා. මොනවද? මුළු ලෝකේ තියෙන ඔක්කොටම යථාර්ථ වශයෙන් තියෙන්නේ මොකක්ද? හේතු හතරයි. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ওই ටික. මේ ඔක්කොම හේතු ප්‍රත්‍යය නේද කියන මොනේනවා. හේතු ටික නැති වෙනකොට ඒව නැති වෙනවමයි. අපි කැමති විදිහකට කැමති වුණාට තියෙන්නේ අපි කොච්චර පුද්ගල භාවයකින් සත්ව භාවයකින් වටිනා භාවයකින් අල්ලගෙන තියාගන්න ඇදුවත් ඔය අපි මෙහෙම හිතාගෙන ඉන්න ඔක්කොම හැදලා තියෙන මේ ධර්මතා හතරේ මේ හේතු ටික නැතිනො නැතින කියලා එක මිටියට අහු වෙනවා මේ ඔක්කොම හැම දෙයක්ම අනිත්‍යයි කියන මොනෙන්නේ නැහැ. නිකන් නෙමෙයි අනිත්‍යයි කියන්නේ. හේතු නිසා හටගත්තු දේවල් හේතු නැතුව නැති හේතු නිසා හටගත්තු දේවල් අපි ඇති බවට අල්ලගෙන හිටියොත් හේතු නැති වෙනකොට නැති වෙන දවසට දුක ඉබේමයි එන්නේ. අනිත්‍ය නිසා දුක අපිට. යන්ත නිච්ඡන් දුක අපිට දුකෙන් වෙන මොකුත් නැද නෙමෙයි. අනිත්‍ය නිසා. මම මේ පෙනෙන මට්ටම අල්ලගෙන ඉන්නේ. නමුත් මේ මට පෙනෙන මට්ටම උපද්දවන්න යම් ධර්මතාවයක් හේතු නම් ඒ හේතු වෙනස් වෙනකොට පෙනෙන මට්ටම නැති වෙනවා. ඒ හින්දා දුක. එතකොට අනිත්‍ය දෙයක් ඒක පෙනෙන මට්ටමට මෙනවා ත්‍රිලක්ෂණය. එදාට තමයි පෙනෙන මට්ටමට ආවමයි නීවරණ නැත්තේ. එතකොට නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා නොදකින උට ප්‍රමෝදය කියන එක උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය ප්‍රීතිය නිසා පස්සද්ධිය මේවා මොනවද කොහොමද ඒවා ගන්නෙ කියලා හිතන්නවත් ඕනේ ඔයගලන්ට එක තැනකට විතරයි උත්සාහවත් වෙන්න ඕනේ සීලය ගැන වග බලා ගන්නට වෙනවා හිතලා චිත්ත සමුතිය ඇති වෙන ක්‍රමෝපායක් වග බලා ගන්නට වෙනවා හිතලා නොවනින් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් මෙනෙහි කරන ක්‍රමයක් ඉගෙන ගන්නට වෙනවා හිතලා ඒක කරන්න වෙනවා ඔය ටික විතරක් හිතලා කරන්න. හැබැයි මේ ටික කරන්නේ මොකටද කියන නුවණ කලින් අපි දැනගෙන තියෙනවා මොකද්ද? ලෝකයේ කෙලවරට යන්න. ලෝකයේ කෙලවර කියන එකත් අපි දැකලා තියෙනවා මොකද්ද දැන්? කෙටිම ලක්ෂණයක් ගත්තොත් අද අපිට හිතුනේ ඇහැ චක්ක විඥානයේ නම් මේ ශරීරෙට අයිති රූපී බාහිරයි කියලා. ඕගලන්ට කවදා හරි දවසක මේ පෙනෙන රූපය අයිතිත් මෙහෙටයි කියන දැන පෙවුනන ලෝකේ කියලා. ලෝකේ කෙනක බබයක් මොන ශරීරේ පොතේ දෙනකොට තව වට පිටා ගොඩාක් උගලන්ට පේනවනේ මේ රූපය කියනක උපාදාය රූපයක් බාහිර එකක් වර්ණ සටහනක් මේ අවිද්‍ය කර්ම තණ්හාවෙන් හටගත්තේ කියලා. ඒ ටිකේ ඔක්කොම ওই වචන කෙටි කළ කෙටි කළ ගත්තාම පේන්නේ මෙහෙමයි කියන එකක් තියෙනවා. ඔක තමයි ලෝකේ කෙලවර. මෙන්න මේ ලෝකේ කෙලවරට නැත්නම් ඇත්ත ඇති ඇති ඇති ඇහැ රූප කන ශබ්දයන්ගේ ඇත්ත ඇති හැටි දකින්න දැනටයි කියලා ඇත්ත ඇති හැටි දකින්නයි කියලා දැනගන්න. ඇත්ත ඇති හැටි දකින්නවා කියන තැන තව වචනක් තමයි ලෝකේ කෙලවර කියන එක. එකම තැනට එන්නේ. එතකොට මෙන්න මේ වගේ දර්ශනයකට දැක්මකට ලෝකේ කෙලවරකට යන්නයි මේ කරන්නේ. එතකොට සීලයක පිළිතලා සමත කමඨානෙන් නිහිත වඩමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනවා කියන ටික විතරයි කරන්න ඕනේ. ටික විතරක් කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා කියන එක වෙනවමයි. නීවරණ ධර්ම දුරු වෙනකොට ප්‍රමෝදය කියන එක හිතේ සතුට ප්‍රමුදිත භාවය ඇති වෙනවා ඒක බලවත් වෙන එකට කියනවා ප්‍රීතිය කියලා. එතකොට මේ හිත කය දෙක හරියට සමනල තට්ටක් වගේ. ඉතාමත් නිබරදනකට යනකම් යනවා. ওই නිබරදන ගුඩා කියලාට ගියාම ඕගලන්ට අහසේ අත තබල පණ නැති කෙරුව කරන්න පුළුවන් මට්ටමට එනවා ගැටෙන්නේ නැහැ. හිතන්නවත් බැරි වෙන්නේ අපිට. එතකොට ඒ ගුණාගුරුට කියනවා නේ. මේම ජීවන ඒ ජීවන මට්ටමේදී විතරක් නොබෑ. නිවරණ ගැටල ප්‍රමෝදය තුළ එතනම පස්සද්ධිය කියන මට්ටමේදී දැ. ඒ ඔය ගති ටිකම තවත් උඩට තවත් වැඩෙනවා. පස්සද්ධිය නිසා සැපේ සැපේ නිසා හිත සමාධිය වෙනවා. කියනකොට ඔන්නේ සමාධියේදී ඔගලන්ට මේ පෙනෙන පෙනීම් මට්ටම වෙනස් වෙනවා. දැන් මේට වඩා මේ තියෙන අවකාශය හොඳට උගලන් ප්‍රකටයි. Taman සහ අනුන් කියලා පෙනෙන මේ බෙදීම නෑ එදාට. පෙනෙන පෙනීම පෙනීමම තමයි. දැන් අද තමයි පෙනෙන දේ තුල Taman සහ අනුන් කියලා බෙදන්න පුළුවන් නේ උගලන් අපිට බෙදන්න. ඒ මින්ම නෑ එදාට. Taman අතහැරෙන මේ පැත්තෙන්. පෙනෙන දේ විතරයි. මෙහෙම බලුවොත් මෙහෙම බැලුවොත් පෙනෙන දේ විතරයි. එදාට පෙනෙන දේ තේරුණු තිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඇහැ ඇහැ නිසා මේ බඳු රූප හදලා පෙනෙනවා. දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. වර්ණ සතහන් මාත්‍රයක් විතරයි. කියන මේ ටික පෙනෙනවා අපි අහගත්ත ටික පෙනෙන දවසට. එදාට මේ විබඳු ඇත්තක් පවතින තැනක මේ ඇත්ත නොදැන ඇති බවට අරගෙන දුක් විඳේ අද කීයකට මේ අනන්ත සංසාරක දුක් විඳපු හැටි Tamanට පේනකොට දුකේ කලකිරෙනවා. කලකිරෙනකොට නොයැලෙනවා. නොයැලෙනකොට මිදෙනවා. මිදුණා මිදුණා කියන මොන පාලනවා කියන මේ ටික වෙනවා. මේ එකකටොත් තමන් හිතන්නවත් උනේ මේවා වෙන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා ලෝකයේ කෙලවර කියන්නේ මෙන්න මෙහෙම තැනක් මෙන්න මෙබඳු දර්ශනයකට යන්නයි තියෙන්නේ කියලා දැනගන්න ඕනම. ඒ ටික දැනගෙන මේ ටික කරනවා. එතකොට ලෝකේ කියන්නේ මොකද්ද? නිට්ටයයි සපයි ආත්මයි කියලා පෙනෙන එක ලෝකේ කෙලවර කියලා කියන්නේ යතහ භූත ඥානය ලෝකේ ඉඳලා ලෝකෙ කෙලවරට යන තියෙන ගමම්මක මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ සුලක්ෂණය. විමුක්තිය මොකද? එතකොට මේ ගමම්මක තියෙන්නේ ලෝකෙමයි. මගේ දැන් වත්තෙන් පිටට යන පාර තියෙන වත්තේනේ නේ. එතකොට ලෝකේ නිට්ටයයි සැපයි ආත්මයි කියන දේවල් තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැකලා ලෝකේ නොයලි නොගැටි. ඉන්න මානසික මට්ටමක් හදාගන්න වෙන්නේ හැදෙන්නේ. එදාටයි නීවරණ ධර්ම දුරු වෙන්නේ. ලෝකේ කියන එකත් එක එක මට්ටම් වෙනවා. මේ මට්ටමේදී කාම ලෝකේ. තව ටිකක් උඩට යනකොට රූප රූප ලෝකවල. එතකොට ඔකට උත්තර භාගීය පෝරම් භාගීය කියලා කියනවා. මේ මට්ටමේ කෙලස් ටික අතහැරන හැටි මේ. ওই විදිහටම මේ බුද්ධ ධර්ම ටික මේ මාර්ගයේ මේ විදිහට වෙනස්. ත්‍රිලක්ෂණය මේට වඩා සියුම් වෙනවා. යථාභූත ඥාන දර්ශනය ඊට පස්සේ නාම ධර්මයන්ගෙන් ප්‍රකට වෙනවා. ඒ විදිහට වැඩෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට සීලයක පිළිපදලා හිත සමතකමතරණකින් හිත වඩමින් මේ විදිහට විදර්ශනා කරන්න පුළුවන් නම් ටික ටික හරියට නීවරණ ධර්ම දුරු වෙලා ජීවිතයේ අන්තිම දවසකදී අන්තිම කාලේ හැරි මේ ඇත්ත ඇති හැටි දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් මට්ටමක් වෙනවා ඔතනදී අපහසු මේ ආයතනයේ ඇත්ත ඇති හැටිය මුලින්ම දැනගන්න දැකගන්න මට්ටම විතරයි. මෙහෙම කරගෙන යනකොට යම් දවසක් තියෙනවා කිසිම වෙහෙසක් නැතුව සැකයක් නැතුව බුදුහාමුදුරු කිව්ව හින්දා නෙමෙයි මේ ආයතනයන්ගේ ওই gati ටික ඕගොල්ලන්ගේම හිතට හොඳට තේරෙන හොඳට දකින්න පුළුවන් මට්ටමක් එනවා එදාට කියන දිට්ඨි සම්පන්නයි කියන මේ දර්ශනය නිසා මේ දැකීම නැත්තම් හැබැයි එළඹ සිටින්නේ ආත්පසේ දර්ශනය තුලම මනස තියෙන්නේ එදාට ඕගලන්ට මේ සීල සමාධි ප්‍රඥාව ඕනේ කෙලින්ම ඒ දර්ශනයට මෙහිත තබලා ඒකම පුන පුන සිහි කරන්න පුළුවන් ඒ දර්ශනයක් තමයි අනුශීලනයේ ආශ්‍රය වෙන්නේ ඕකෙදී ඔයගොල්ලන්ට තවත් ක්‍රමයක් මම මේ කියන එක ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනම් පටිසම්භිදා මග්ගේ තියෙනවා චුකනන්ත කතා කියලා කොටසක්. ඒකේ තියෙන සරියුත් මහරහමේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන යම් කිසි කෙනෙක් මේ ලෝකේ මං ඉදිරියේදී අරිහත්ත්වේ ප්‍රකාශ කළොත් එයා මෙන්න මේ ක්‍රම හතරෙන් තුර වෙන ක්‍රමයකට නම් නෙමෙයි කියලා සමත පූර්වංගම විදර්ශනා විදර්ශනා පූර්වංගම සමතේ සමත විදර්ශනා යුගනද්ද ධම්ම උද්දච්ච සමන්නාගත ත්‍රිලක්ෂණය නිසා ඇති වෙන සමතේ කියලා ක්‍රම හතරක් කරනවා ඊට පස්සේ ඒක විස්තර කරන හැටි බලන්න. ඒක හොඳට පෙන්වනවා සමතේ වඩලා සමතය නිසා එයා විදර්ශනා පහු කාලෙදී ඉස්සල සමතය විතරක් වඩලා ඊට පස්සේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට එයාට මාර්ගය උපදිනවා. මාර්ගය උපදිනකොට ඒ උපම් මාර්ගය පුන පුනා වැඩිමින් ආශ්‍රයක්ෂය වෙනවා. විදර්ශනා විතරක් කරනවා. විදර්ශනා කරන ඔහුට විදර්ශනාව නිසා සමතයක් උපදිනවා. ඒ නිසා මාර්ගය පහළ වෙනවා පහු කාලෙදී. ඒ මාර්ගය පුන පුනා වැඩිමින් ආශ්‍රයක්ෂය වෙනවා. සමත විදර්ශනා වඩන ඔහුට මාර්ගය පහළ වෙනවා. පහළ වෙන ඒ මාර්ගය පුන පුනා වැඩිමින් ආශ්‍රයක්ෂය කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ලෝකයේ ඇත්ත තිහිටි දකින දැක්ම මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා පෙන්වන තැන නෙමෙයි. හැබැයි මේන් තොරත් නැහැ. මොකද මෙතෙන්ට එන්න ක්‍රමයක් නැහැ. ඒකයි අනිත්‍ය දුක්ඛ අනාත්මට කියන විමුක්ති මුඛ කියලා. මෙදීමේ දොරටු. ඔය ත්‍රිලක්ෂණය නැත්තම් ලෝකෙ මේ ඇත්ත නොතිබුණා නම් ලෝකෙ ඈතර වෙන්නේ නැහැ කවුරුත්. ඒ නිසා මේ පින්වතුන්ට මම මෙතන මතක් කරන මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතය ලැබුණ වෙලාවේදී අපි හැමදෙනාම කොහොම හරි උත්සාහවත් වී මේ ධර්මයේ තේරුම් කරගන්න. එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ කතාවක් තියෙනවා මේ දුප්පබ්බජ්ජා චේ දුරති වාසා ගේහා පැවිද්ද කියන එකත් ලේසි පාසු එකක් නෙමෙයි අමාරු ගිහි ගෙදර වාසය කරනවා කියන එකත් ලේසි නෑ. ඈ දුප්පච්චන් වේ දුරදිවාසා ගේය. ධම්මෝ ගම්බීරෝ දුරදිකම භෝග. ධර්මයක් හරියම ගැඹුරු ඒක අවබෝධ කරගන්නවා කියන එකත් ලේසි නෑ. දුරදිකම භෝග. ගිහි ගෙදරක ඉඳලා භෝග උපදවා ගන්නවා කියන එක දේශී කාරණාවක් නෙමෙයි. ඈ දුප්පපචාරේ දුරදිවාසා ගේයා ධම්මෝ ගම්බීරෝ දුරදිකම භෝග පැවිදි වෙලා ධර්මය අවබෝධ කරගන්න එකත් අපහසු ඒකත් ලේසි නෑ කිසි වෙලා කියලා ජීවත් වෙනවා කියන එකත් පහසු නෑ බව පොදවා ගන්නවා ගෙවල් දොරවල් හදා ගන්නවා කියන එකත් ලේසි කාරණාවක් නෙවෙයි ඒක වෙන්නේ බොහෝ විසද්ධාරණ වෙනවා කිච්චා උත්තිනෝ ඊතර ඊතර නේව ලද දෙයින් පමණක් සෑහීමට පත්වල ජීවත් වෙනවා කියන එකත් ලේසි නෑ. යුත්තං චින්තේතුං සතත මනිච්ඡතන්ති. ඒ හින්දා නිතරම අනිත්‍යයෙන් බලන එක අනිත්‍ය කියලා මෙනෙහි කරන එක සුදුසුයි කියලා කියනවා. ඒකෙන් කියන්නේ පැවිදි වුණා කියලාවත් ඒක ලේසිත් නෑ. ගිහි වුණා කියලා ගිහිකම ලේසිත් නෑ. ගිහි පැවිදි දෙකම දුක් සහිතයි ආයාස සහිතයි. කවුරුත් පහසෙන් ඉන්නේ නෑ. ඒ හින්දා හැම කෙනාටම ගිහි කෙනාට පැවිදි කරන්න දෙන්නට සුදුසුයි කියනවා. ඒතරම් මොකද සතත මාච්චබන්තේ. ඒතරම අනිත්‍ය මෙනෙහි කිරීම සුදුසුයි කියනවා. ඒ වගේ ජීවිතයේ ස්වභාවය ටිකක් ටිකක් හරි තේරුම් ගන්න මේ දුවන්නම් වල දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන්න එපා මේ ඔක්කොම සැපසැනසිල්ල හොයාගෙන යන්නේ ඕගොල්ලෝ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න ගෙවල් හදලා දූ දරුවෝ හදලා යාන වාහන අරගෙන මේ ඔක්කොම කරන්න මොකද දුක් නැතුව ඉන්න. ගෙවල් හදලා මිල මුදල් එකතු කරලා දූ දරුවෝ හදලා භවභෝග හදලා දුක් නැතුව ඉන්න උත්සාහවත් කරන බේද ලෝකේ දුක් නැතුව ජීවිතය අවසන් වුණේ කවුද කියලා හිතලා බලන්න පොඩ්ඩක්. ඉතින් මේ ලෝකේ මෙච්චර කාලයක් ඉදිරින් ගිය ඔක්කොම ඔක්කොම ඔක්කොම ටික ওই ඉලක්කයට ගිහින් සත්ව ගන්න බැරුව ඔක්කොම වැරුණා. අපිට ඉතර පුළුවන් වෙයිද? මුදල් එකතු කරලා දුක් නැතුව ඉන්න පුළුවන් නම් අද මුදල් තියන අය කොච්චර ඇද්ද? ඒ අය මහලු වෙන්නේ නැත්ද, මැරෙන්නේ නැත්ද, ලිටරු ගෑදෙන්නේ නැත්ද? මේ අපි විතරක් අපහසුන් කීයක් හරි එකතු කරලා දජරාමර වෙන්නේ. හිතන්න ටිකක් අපිත් ඒ කරන්නම් වාල කරනවා. ඇයි මේ මොකටද මේ කොහෙද යන්නේ කියන එක හිතන්නේ. ගෙවල් දොරවල් හදාගත්තාම දුක නැතුව ඉන්න පුළුවන් නම් තට්ටු ගහන් විශාල මන්දිර හදපු අය නැද්ද ඉන්නවා. ඒ අය ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ මැරෙන්නේ නැද්ද? ඒ අයට මේට වඩා ප්‍රශ්න ඇති. එතකොට එහෙනම් අපි මේ ගියක් දුරක් හදාගත්ත අචරාමර වෙන්නේ. හිතත් මේවා. ඉතලා මම කියන්නේ රස්සාවල් කරන්න එපා කියන එක කියනවා නෙමෙයි මේ. ගෙවල් දොරවල් හදන්න එපා. වාහන ගන්න එපා, දරුවන් හදන්න එපා කියන එක නෙමෙයි. මේව කරන්න එපා දුක නැතුව ඉන්න. ජීවිතේ ජීවත් කරගන්න මේ වුණ නිසා ඒව හම්බ කරන්න කරන්නේ. අර කතාවක් තියෙන බැඳගත්තු කියලා එකහට වෙනවා කියලා. ඒ වගේ ජීවත් වෙන්න මේ ටික කරන්න හැබැයි නුවණක් තියාගන්න කවදාවත් මේකෙන් අජරාමර වෙන්න බෑ. ජීවිත දුක නැති කරන්න බෑ. මේ ටිකෙන් නැති කරන්න පුළුවන් දුකේ එක චුට්ටක් අල්ප චුට්ටක් විතරයි. මම කියන්නේ ඔයගලන්ට ගොඩාක් බඩගින්න හැදෙනවා නම් ගොඩාක් බඩගින්න හැදුනොත් බඩගින්න නැති කරන්න පුළුවන් ලස්සන ටෙලිනාටියක් බලලා. බෑනේ. හැබැයි ටෙලිනාටිය බලලා නැති කරන්න දුකේ කොටසකුත් තියෙනවා. ඕගලන්ට පාළුවක්, කාන්තිය, තනිකම කොහේ එකක් ඇති වුණා නම් හිතේ ඒ මොහොතේ ඒක නැති කරගන්න එක කරගන්න පුළුවන්. ඒක අපිට පිළිගන්න වෙනවනේ. නමුත් බඩගින්න දුක නැති කරන්න කණ්ඩම වෙනවා. ඒ වගේ ඕගලන්ට එදිනෙදා ජීවිතයේ ඇතිවෙන යම් අපහසුකමක් තියෙන රළු ඒ මට්ටමේ දුකක් තියෙනවා නම් ඒවා උපයා ගැනීමෙන් නැති කරගන්න පුළුවන්. නමුත් සසර ඉදීම, මහලු වීම, මරණයටපත් වීම, තමන්ගේ ප්‍රිය දෙයින් වෙන්වීම, ප්‍රියන් එකතු වීම කියන ජීවිතයේ දුකයි කියලා ඇඟට හැපෙන දැනෙන අවශ්‍යම ටික ඕකෙන් ඇති කරන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ කෙරෙන්නේ බොහෝම අල්ප අර්ථයක් විතරයි. ওই ටිකේ ওই චූටි අර්ථය පොඩි දෙයක ආස්වාදයේ ගන්න ගිහලා මහ දුකක් හැබැයි විඳින්න වෙන තියෙනවා. ඒ නිසා ඉපදීම ලැබීම මහලු බව මරණය නැවත මහ දුක අයින් කරන්න තියෙන හේතුව මොකද්ද කියලා හොයලා ඒක නැති කරගන්න කටයුතු කරන්න ඕනේ ඕනේ කියන තැනකින් මනස තබා ගන්න. ජීවිතේ ජීවත් කරන්න මුදල් එකතු කරන්න දෙයක් හදාගන්න ඒ ටිකත් කරන්න. ඒක ජීවිතේ කරගන්න එපා. ඉඩක් හදාගන්න ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න. සසර දුක ඇති කරන හේතුව හොයලා ඒ හේතුව නැති කරගන්න ඉඩක් හදාගන්න. එහෙම නැතිනම් අපි මුළු ජීවිතයම දිය කරයි මොකටද? දුක නැති වෙන්න කියලා මෝඩකමෙන් මේ ආධ්‍යාත්මික පැත්ත මේ හේතුව දුක ඇති කරන හේතුව නැති කරගන්න තියෙන ඉඩක් නැති කරගන්නවා අපි අර මෝඩ දර්ශනයේ තිබුණා. ඒ නිසා ඊට නොවන ඇතු ලෝකයයි මිමට ගන්න බව ලෝකේ කවදාවත් නුවණින් බලලා කටයුතු කරන්න පුළුවන් කමක තිබුණා නම් මේ සසර මෙහෙම වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා තමන් තමන් නුවණින් දැකලා ජීවිතේ දෙකට බෙදාගන්න. මේ ජීවිතය ජීවත් කරගන්න ඕන ටිකක් කරගන්නවා. ඒක ජීවිතේ ජීවත් කරගන්නයි කියන නෝන තියෙනවා. අජරාමර බව, ජරා මරණයෙන් මිදීමට අවශ්‍ය හේතු හොයාගන්නවා. හොයාගෙන ඒක නැති කරගන්න තින කාලයක් තබා ගන්න. එහෙම කෙනා මෙලොව පරලොව දෙකෙන්ම දිනනවා. මෙලොවද දුක කරදරයෙන් තොරව අවුවට වැසෙන නොතෙමින්ද ගිය කුක් තියෙනවා. දුක කරදරයක් ඇති වුණාම ජීවිතයට පිළිබඳුරුකුත් තියෙනවා. ඒ වගේම හිතට ලොකු සනසිල්ලක් පරලෝ යන දවසේදී ජීවිතේ හැම අතින්ම ලොකු රැකවරණයකුත් හදාගෙන තියෙනවා. මෙන්න මේ ජීවිතයට කියනවා ඇස් දෙකම ඇතුව ජීවත් වෙනවා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක හැක් ඇති පුද්ගලයෙක් ඉන්නවා ඇස් දෙකම නැති පුද්ගලයෙක් ඉන්නවා ඇස් දෙකම තියෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා එක හැක් වගේ මෙලෝ භවභෝග උපදවා ගන්න හරිම දක්ෂයි. නමුත් ආධ්‍යාත්මික පැත්තෙන් හිතලා පරලෝ සැනසෙල්ලක් හදාගන්න පරලෝ පැත්ත පිරෙන ඇහැ නැහැ. එයාට කියන්නේ එක හැයි තියෙන. කෙනෙක් ඉන්නවා පරලෝ පැත්තෙන් කටයුතු කරගන්න හරි දක්ෂයි. හැබැයි මෙලෝ ජීවිතේ බොහොම කාලකන්නේ. මේක ජීවිතේ හදාගන්න දන්නේ නැහැ. එයාට කියන්නේ එක හැයි තියෙන. කෙනෙක් නෑ දෙකම නෑ මෙලෝ ජීවිතේ කටයුතු කරන කරගන්න දන්නේ නැහැ. මෙලොව දුක් නිරෝධිය දොරක් හදාගෙන මෙලොව මුදලක් හදාගෙන එහෙම දන්නේ නැහැ. ආධ්‍යාත්මික දියුණුවක් බණ භාවනාවක් කරගෙන පරලෝ යහපත් කරගන්න දන්නේ නැහැ. මෙයාට කියනවා මොකක්ද? අන්තයි අන්තයි. ඇස් දෙකම පේනවා. තව කෙනෙක් ඉන්නවා ඇස් දෙකම පේනවා. මේ ජීවිතේ කටයුතු කරගන්න දක්සයි. පරලෝ දියුණුව සඳහා කටයුතු කරගන්න දක්සා. ඒ නිසා ඇතුව ජීවත් ඉතින් අපි එහෙම උත්සාහවත් වුණොත් අපිට බැරි වෙන්නේ සමහර විට අද මම මේ කරපු දේශනාවේ යම් කරුණු තියෙන්න පුළුවන් ගොඩක් ගැඹුරු. නමුත් අපි පහුගිය කාලෙදී ඒ ගැන කතා කළා ඊට අදාළ දේශනත් ඇති. ඒවත් පොඩ්ඩක් අහන්න. කෙටියෙන් මතක් කරන්නේ අපි උත්සාහවත් වුණොත් අපිට බැරි නෑ මේ ජීවිතේ දුකෙන් මිදෙන්න. මොකද අපි ලැබුණු මනුස්ස ජීවිතයේ බුද්ධෝත්පාද කාලයේ සත්‍යධර්මයේ තියෙන වටපිටාව කියන ටික ලැබුණා කියන්නේම පුබ්බුච්චකත පුණ්‍යත. පෙර පින් නැති බව තියනවා කියන එක. අද ඕනේ තවත් ප්‍රාර්ථනා කිරීම නෙවෙයි උත්සාහවත් වීම. ඉතින් ඒ සඳහා හැමදෙනාම මේ සත්‍යධර්මයට උත්සාහවත් වෙත්වා ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්චය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.